හොඳයි සාධකාරය අපි කෙනා කෙනාට තියෙන ප්‍රශ්න අතන ඉඳන්ම අහන්න එතකොට සාමාන්‍යයෙන් දැන් අර ඊයේ අර ආයතන 12 ගැන කිව්ව නේද ආයතන 12 කියලා ආයතන කියන්නේ චක් ආයතන චක් ආයතන කියන්නේ ඇහැ රූප ආයතනය කියලා කිව්වේ රූපය එතකොට සද්දායතනය කියලා කියේ සද්දේ. ගන්ධායතනය කියලා කිව්වේ ගන්ධේ. ඊගාවට ජීවායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන. ඔය තමයි ආයතන ගණන්. ඇයි ආයතන කියලා කියන්නේ? ආයදානත්තු ආයතනත්තු ආකාරත්තු ආයතනත්තු ආකාර ස්වර්ණාකර රත්නාකර වගේ ආකාර වලින් නැවත නැවත සම්පත්‍ය උපදින ආකාර ධර්ම පතල් පතල් මිනිරම් පතල් එහෙම තියෙනවා ඒ නැවත නැවත ඒ වස්තුන් උපදිනවා වගේ ඊට පස්සේ ආයදානත්ව ආයතනත් දැන් රජේ ආයබදු එකතු කරනවා ඒක ඉවරයක් නෑ නැවත නැවත දැන් මේ අවුරුදු 30ත් ඒක අවුරුදු ගණන දිගට දිගට යනවා ඒ වගේ ආයතන කියලා කියන්නේ මොකද්ද නැවත නැවත චිත්තජයසික ධර්ම උපද්දන නිසා මේ ඇහැට රූපයට ආයතන කියලා කියනවා. නිස්පාදන යම් යම් දේවල් නිස්පාදන කරන හදන තැන් වලට කියන ආයතන කියලා. එතකොට චිත්තජයසික ධර්ම උපදවන නිස්පාදනය කරන නිසා මේවට ආයතන කියනවා. චක්ක ආයතනය, රූප ආයතනය, සෝත ආයතනය, සද්ද ආයතනය. ඒක තමයි දුරුස ආයතන කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ආයතන සමුපාද වෙන විදියට ඒ කියන්නේ හයක් මෙතන තියෙන්නේ ඒ ආයතන නේද මේ ඒ ආයතන තමයි ඒ 12 ගැන ඒ ආධ්‍යාත්මික ආයතන තමයි සලායතන කියලා කියන්නේ. ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඊට පස්සේ ඒවට ගෝචර ධර්ම ටික තමයි බාහිරින් කියන්නේ. රූප ශබ්ද ගන්න. තව මොනවද තියෙනවා? සම්න දේවල් අපේ අපේ ඇතුලේ කියන්නේ අපේ කියන්නේ පිට තිබුණට ඒක ඇතුලට නේ ගන්නෙ. ඒ ඇතුලට එන දේවල් සමහර ලාවට අපිට එකක් වෙන්න පුළුවන් නැත්නම් ඒකෙන් ඒකෙන් නැවත නැවත උත්පාදනය වෙමින් සංස්කාර හැදෙමින් තව ගොඩක් වෙන්න පුළුවන්. ඒ ඇතුලට එන ඔය ආයතන වලින් එන ඒවා ඇතුලට ආවට පස්සේ මොකද සිදු වෙන්නේ? ඒක අපි කොහොමද ඒක මේ කියලා මාර්ගය පැහැදිලි කරගෙන ඉන්නට යනකොට මේවා මත ඔයා යනකොට කොහොමද මේක අපි හසුරවගන්නේ? ඒකට එන්නේ නැත්නම් අපි ඒවම නැවත නැවත අපිට කෙලසක් කරනවා. ඔව් එහෙමයි. ඇතුළට එන සිද්ධිය ගැන නෙවෙයි මම කියන්නේ. ඇතුළට එනවවත් ඇවිල්ලා තියෙනවවත් සිද්ධියක් නෙමෙයි අපිට යම් අරමුණක් පෙනෙනවා කියනකොට පෑදේ ඇතුළට ගන්න එපා කියන එක තමයි කියන්නේ. ඇතුළට ගන්නත් එපා බහැර තියන්නත් එපා. මම කියන්නේ ඇතුළට ගන්න කියලාත් නෙමෙයි ගන්නවා කියලාත් නෙමෙයි. ඇතුළට ගන්නත් එපා බහැර තියන්නත් එපා කියන එකක් කියන්නේ. දිත්තේ දිත්තමත්තම් පෙනීම පෙනීමක් විතරයි. ඈ එතකොට පෙනෙන දේ පෙනීමක් විතරක් නොවුනොත් තමයි අපි ඇතුළට ගන්නෙ. ඇතුළට ගත්තට පස්සේ ඒක සංස්කාර වෙනවා. ඒ කියන්නේ නැවත නැවත හිතේ හිතේ සිහි කර කර සිහි කර කර ඒවෙන් නැවත නැවත කෙලෙස් උපදිනවා. එතකොට බහැර තියන්නෙත් නැතුව ඇතුළට ගන්නෙත් නැතුව කොහොමද අපි පරිහරණය කරන්න කියන කාරණාව අවශ්‍ය වෙන්නේ. අපිට ලේසි අරමුණු බලන අරමුණ බහැර තියලා කටයුතු කරන්නත් ලේසි බලන අරමුණ ඇතුළට ගන්න එකත් ලේසි කෙනෙකුට පුළුවන් නම් ගන්න අරමුණ බහැර තියන්නේ නැතුව ඇතුළට ගන්නෙ නැතුව පරිහරණය කරලා අවසන් කරන්න. අන්න එතනයි දක්ෂ. නේද? ඒක තමයි අමාරු. මම මතක් කරගන්න එහෙම වගේ සිද්ධියක්. දැන් දකින්නදී ඇතුළට ගන්නවා කියන එක අමාරුවක් නෑ හැමදාම වෙන සිද්ධියක්. නේද? එහෙම නැතිනම් කෙනෙක් දකින්න ආරමුණ බහැර තියනවා කියන එකක ඉන්නවා ඒකත් අමාරු නෑ ඒක අරගෙන ඇතුළට අරගෙන යන එක ඒකත් අමාරු නෑ. ඇතුළට ගත්තොත් අරමුණක් ඒකේ ලක්ෂණය දකින්න එයාට බහැරින් තියනවා කියන එක හම්බ වෙනවා. දැහැරට ගියොත් තියෙන ලක්ෂණය තමයි ඒක ඇතුළට එනවා. බහැර අරමුණ දැක්කොත් ඒක ඇතුළට එන එක නවත්තන්න බෑ. ඇතුළේ අරමුණක් තිබුණොත් ඒක බහැරට යන එක නවත්තන්න බෑ. ඕක තියෙන්නේ නාම රූප පච්ච විඥාන විඥාන පච්ච නාම රූපක් කියන ධර්මතාව දෙකම තියෙන්නේ. කෙනෙකුට පුළුවන් නම් පෙනෙන අරමුණ බහැර තියන්නෙත් නැතුව ඇතුළට ගන්නෙත් නැතුව අවසන් කරන්න. නේද? අනේ තමයි වටින්නේ. එතකොට කොහොමද අපි ඒක කරන්නේ? ඒකයි දැන් කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන්. නමුත් කුසල අකුසල දෙක එකකටවත් එන්නේ නැහැ. දැහැර තිබ්බොත් හෝ අතුලට ගත්තොත් තමයි කුසල අකුසල වශයෙන් බෙදෙන්නේ. හටගෙන නිරුද්ධ වෙන සිද්ධියක් තුල කුසල අකුසල වශයෙන් ප්‍රභේදයක් නැහැ. ඇති වෙලා නැතිව උපජිත්ව නිරුද්ධන්ති. යංකේචි සමුදය ධම්ම සබ්බත නිරෝධ ධම්ම. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගානි විජ්ජති. ඒකද එතන එතන නිරුද්ධ වෙන අපි ඔකට තාපතෙන් ගන්නවා. අර බාහ්‍ය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. එහි පෙනීම පෙනීමක් විතරයි. එතකොට ඒ කියන්නේ පෙනෙන්න ඉස්සලා තිබුණත් නෙමෙයි පෙන්න පස්සේ තියෙනවත් නෙමෙයි බහැර ආයතනේ පෙනෙන වෙලාවේදී බහැර ආයතනේ තියෙනවත් නෙමෙයි. ආධ්‍යාත්ම ආයතනේ තියෙනවත් නෙමෙයි. එතකොට එතනදී අපිට ඕනේ හොඳට මතක තියාගන්න ඕනේ ඇහෙන් බලන වෙලාවට දැහැර ආයතනයේ ඇති පවතින විදිහට බැලුවොත් ඒක අපි අරගෙන යනවා. අරගෙන යන එක ඇති විදිහට තිබුණොත් දැහැර ආයතනෙට එනවා. තේරුණාද කියන්නේ? එතකොට එහෙනම් අපිට ඕනේ තියන්නෙත් නැතුව ඇතුළට ගන්නෙත් නැතුව නම් අවස්ථාවට හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දර්ශනයක් ඕනේ. එතකොට අවස්ථාවට හට ගන්නවා කියන සිද්ධියේදී අහුවෙනවා ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතා දෙකෙන් එකකටවත් අයිති නැතුව හටගෙන නිරුද්ධ වෙන සිද්ධියක්. ඒ කියන්නේ අපි කිව්වේ දැන් අර ජලයේ මිරිඟුව දිහා ජලය වගේ බලනකොට මිරිඟුව නිසා අපිට පේන්නේ කියන්නේ අපිට පේන්නේ කියනකොට අපි හොඳට මේ ආයතන වල ලක්ෂණ ටික තේරුම් කරගන්න ඕනේ. නලියන නලියන ස්වභාවය තමයි නිරුගුව කියන්නේ. මේ අර දූවිලි ස්වභාවය මේ හැම සංකර ධාතුවේ හැම තැනම තියෙන ඒ ස්වභාවය. මේ ඔක්කොම දේවල් තුල තියෙන ඒ ස්වභාවය. එතකොට මේ මිරිඟුව තියෙන තැනක මේ ඇහි හැකියාව තමයි ඇහින් බලනකොට ජලය වගේ පේනවා. ඔන්න දැන් අපි බහැර තිබ්බේ නැහැ. තේරෙන්නේ නැහැ. එහෙන් බලන වෙලාවේදී බහැර තිබ්බේ නැති වුණාම මොකද වෙන්නේ? පැත්තකට යනකොටම දැකපු එක ඉතුරු නැතිවම නැතිවම දැන් අර ඇතුළට අරගත්තේ නැහැ. දැන් ජලය වගේ එක ඇහෙන් බලන වෙලාවට බහැරට තිබෙන්නේ නැතුවම තියෙන ලක්ෂණය තමයි අරගෙන යන්නේ. දැන් අරගෙන නොගිය නිසා දැන් හිතේ එහෙම එකක් නැති නිසා බලන් දෙන්නේ නැහැ. ඇතුළත නැති නිසා බහැරට නැහැ. එතකොට නමුත් බලන්න පුළුවන්. බැලීම දෝෂේ නැහැ. මෙහෙම බලනවා. නුවණ විතරයි තියෙන්නේ. බහැරට යන්න නැතුව ඉන්නවා. ඒක එතකොට බහැරට යන්නෙත් නැහැ, ඇතුළට යන්නෙත් නැහැ, දිත්තේ දිත්තවත්. දෙකීම දෙකීමක් විතරයි. කණ්ණාඩිය ගාවට ගිහිල්ලා මුණ බලන්න බැරි නෑ පුළුවන්. මුණ බලන්න පුළුවන් කණ්ණාඩියේ ඡායාවක් වැටෙනවා. නමුත් අපි දන්නවා තියෙන්නේ වීදුරුව. වීදුරුව තියෙන දැනක මෙහෙම පේනවා. පෙවුනට පෙවුන දේ තියෙනව නෙමෙයි. අලංග පතංග තියෙනවා අඩුපාඩුවක් නැතෝ හොඳට පේනවා. අපි දන්නවා අල්ලන්න කිතු වීදුරුව හැපේ මිසක පේන දේ අහුවෙන්නේ නැහැ. පේන දේ අල්ලු හැකිද ඔයගලන්ට? නැහැ. දිත්තේ දිත්තම තමයි පේනවා විතරයි. පේන දේ කවදාවත් අහුවෙන්නේ නැහැ. පෙවුණු පමණකින් තියෙනව නෙමෙයි. ඒ හින්දා තියෙන්නේ වීදුරු වීදුරු තියෙන තැනක මෙහෙම පේනවා කියලා දන්නවා. ඔන්න ඒ හින්දා පේන දේ තියෙනවා කියන තැනක නෑ අපි එතන ඒ අරමුණේ දැහැරට තියලා නැතුවයි දැන් අපි බලන්නේ නේ. ඊට පස්සේ පැත්තකට යනකොට අරගෙන යනවද? නෑ. එතකොට තියලා තිබ්බෙත් නැතුව අරගෙන යන්නෙත් නැතුව අරමුණ පරිහරණය කළා. අන්න ඒ විදිහට බලන්න. හැම වෙලාවෙම ඇහැට පේන රූපය කියන එක හඳුනා ගන්නවා මම කියන්නේ ඇහැට පේන රූප නෙමෙයි. ඔයගොල්ලෝ අහලා ඇති උපාදාය රූප කියලා කියනවා. චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං කියලා. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූපක් කියලා කියනවා. උපාදාය රූප කියලා කියන්නේ මහා භූත නිසා. දැන් ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය. ඔක්තබ්බේ කෙලිම මහා භූතයි. අනිත් ඒවා ටික උපාදාය. උපාදාය රූපය හඳුනගන්න මේ ඇහැට පේන රූපය හඳුනගන්න ලක්ෂණයක් මම කියන්නම්. වතුර වතුර පොකුණක් කාර වතුර බේසමක් හරි තිබුණොත් ඒකට ළඟ ගහක තියෙන ඡායාවක් එහෙම වැටුනොත් ඔයගලන්ට බලන්න පුළුවන්. එහෙන්. නමුත් පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුරේ හැපිලා හිටිනවා මිසක පේන දේ අහුවෙන්නේ නැහනේ. දිත්තේ දිත්ත වතන් දකින්න විතරමමයි පුළුවන් අල්ලන්න බෑ. පුළුවන් දේ රූපේ. වතුරට වැටෙන ඡායාවක් ගන්න වතුරට වැටෙන ඡායාව හොඳට බලන්න බැයිද අපිට? පුළුවන්. හොඳට පේනවා. බලන්න පුළුවන්. අල්ලන්න කියලා අත දැම්මොත් එතන තියෙන වතුර ආහුවේයි වතුරෙන් අතේ හැපේ නමුත් ඡායාව ආහුවෙන්නේ. ඇහැට පෙනෙන හැම රූපයකටම මිම්ම එහෙම තියාගන්න. වතුරේ පතිත වෙච්ච ඡායාව වගේ මේ මහ භූතයන් තුළ මෙහෙම ඡායාවක් අපිට පතිත වෙලා තියෙන්නේ. එහෙම කිරීමේ හැකියාව තියෙන මේ ඇහැට. දැන් මෙහෙම පෙවුනට පේන දේ අල්ලන්න කියලා කියොත් මෙතන තියෙන පටවි ස්වභාවය ආත්මයේ හැපෙනවා මිසක තද ස්වභාවය කයට පොට්ටබ්බේ කියලා කියන පටවි කාය විඥානේ විඤ්ඤේ වෙන පොට්ටබ්බේ පටවි ධාතුව අතේ හැපිලා හිටීම මිසක මේ පේන දේ අහුවෙන්නේ කෙනෙක් පේන රූපේ බලාගෙන වතුර රස දාලා මම රූපය ඇල්ලුවා කියලා හිතනවා නම් ඒ වගේ. නමුත් වතුර අල්ලලා රූපය ඇල්ලුවා කියලා හිතා ගන්නවා වගේ සිද්ධියක් අපි මේ කරන්නේ. පේන්නේ වෙන එකක් අහුවෙන වෙන එකක් පේන දේ අහුවෙනවා කියලා හිතාගෙන ඉන්නේ අපි. එතකොට එතන තියෙන අවාසිය මොකද්ද? හැම වෙලාවෙම මේ කයේ දැනෙන ස්පර්ශයට නිමිති හිටිනවා. අපිට හැම වෙලෙම හිතෙන්නේ වතුරට අත දැම්මහම මෙන්න මේ වගේ ස්පර්ශයක් එනවා කියලා සිහි කරන්නේ අර ඡායාව. ඉතින් දැන් මේ අල්ලන එකයි මේ හැඩේ බැඳහම තියෙන දෝෂේ තමයි මට අහුනේ මෙන්න මෙයානි කියලා මේ දැකපු එක සිහි කරගන්නවා කායට ගැටුන එක කියලා. තේරෙනවද? දැන් මේ අහුවෙච්ච එකයි පෙනෙන එකයි දෙක එකට බැඳහම තියෙන අවාසිය තමයි මගේ අතට මෘදුවට අහුනේ මෙන්න මෙයාගේ ඇඟයි ආපහු මෙයා වැල්ලුවොත් නම් පුළුවන් කියලා මේ ස්පර්ශය ගන්න මේ නිමිත්ත බඳ ගන්නවා. දැන් බැරි වෙලා පේන සතහන වෙනම එකක් වුණොත් අහුවෙන එක වෙනම එකක් වුණොත් අහුවෙච්ච එකට හො නිමිති නෑ යාට. හොයාගෙන යන්න බැහැ. අපි නිකමට කියමු දැන් අපිට හිතනවා නම් මේ පෙනෙන කෙනාව ඇල්ලුවේ කියලා අහුවෙනකොට මේ සතහන අපි සිහි කරගන්නවනේ මෙයාගේ ඇඟයි අහුනේ අපිට කියලා නේද? හොඳයි ඕකම උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙක් ඇල්ලුවොත් එයාටත් ඔය අපිට පේන විදිහට මෙයව යල්ලුවේ කියන සතහන ඇඳෙයිද නෑ එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා අපිට ඇඳෙන්නේ මේ කොටස අදාළ නෑ කියන එක මොකද එයාටත් කායක දැනෙනවා කාය විඥානේ තියෙනවානේ අපිටත් කායට දැනෙනවා කාය විඥානේ තියෙනවා ඉතින් කායට දැනෙන කොටසට අයිති නම් මේ පෙනෙන සිද්ධිය එයාටත් තියෙනවා කයට දැනෙන කොටසට පේන සිද්ධිය අයිති නැත්තම් ඒකෙන් කියනවා අපි මේ අමතර කොටසක් මේකට ගැට ගහගෙන තියෙන්නේ කියලා. එහෙම නේද? එතකොට දැන් ඇස් නොපෙනෙන කම හින්දා කියමුකෝ එයාට ආයෙත් කයට ගැටුනොත් ගැටීම නිසා ඒක හඳුනාගත්තොත් මිසක ඇහෙන් බලලා ඇහෙන් දැකපු එක සිහි කරලා යන්න නිමිති යාට කියනවාද කියලා බලන්න. උපතින් බින්ද අන්ධ කරන්නේ නමුත් අපිට ඇහෙන් බලලා දැකපු එක සිහි කරලා මේ ගැටිච්ච එක හොයාගෙන යන්න පුළුවන් නේ. නමුත් ඒ අවාසිය අපිට අවාසි. ඒ ඒ කියන්නේ අපිට පුළුවන් හැතම සිය ගන්නක් වුණත් යන්න කාය ස්පර්ශය සිහි කළා. නමුත් සිහි එහෙම යනතා ප්‍රතිසන්දි වශයෙන්ොත් අපිට කායට දැනුණු මුදු ස්පර්ශයක් මතක් කරකොට හැඩේ සිහි කළ ප්‍රතිසන්දි වශයෙන් විඥානය යන්න පුළුවන්. මෙතෙන්දී ආයතන ටික වෙන් වුණාම වෙන් වෙන් වෙනකොට ඉබේමයි මේ අනිමිත්ත බව සම්පාදනය වෙන්නේ. විදර්ශනා කරන්නේ ඒක තමයි අපිට තියෙන්නේ මේ ඇහෙන් දකින අරමුණ කයට ගැටෙන එකට හිතෙන් බඳ ගන්න. කයෙන් ගැටෙන එක ඇහැට පේන එකට හිතින් බඳ ගන්නවා. ඒ දෙකම කනට ඇහෙන එකට බඳ ගන්නවා. ඒ කියන්නේ දැන් මට ඇහෙන්නේ මේ පෙනෙන කෙනා කතා කරන එකයි ඇහෙන්නේ කියලානේ අපි හිතන්නේ. ඇහැට පේන රූප බඳිනවා සද්දෙට. මට සද්දයක් ඇහුව අපි මොන හරි දෙයක් වැටුනහම මොකද්ද මේ සද්දේ කියලා බලලා කෝටු කැල්ලක් උසෙ මෙන්න සද්ද කියලා උඹ බලනවා. සද්ද කියලා උත්තර දෙනවා මොකද්ද? ලී කැල්ලක්. අපි මොනතරම් අපේ මනස විපල්ලාසද කියලා බලනකොට සද්ද කියලා පෙන්වන්නේ මොකද්ද? ඕන් තරංගල හද මොකද්ද සද්දයක් ඇහුණා කියලා බලනවද නැද්ද? බලන බලල ඉවරලා නොතිබුණු ඔන්න තියෙන අත්තක් හරියක් මේ මේකනේ සද්දේ කියලා ඔන්න අරගෙන මොකද ලොකු කෝටු කැල්ල. ඔන්න කෝටු කැල්ල පෙන්වන සද්දේ කියලා. මොකද දැන් අපි ගැට ගහගෙන තියෙන්නේ මේ සද්දේ නෑ නෑ මේ මේකෙන් තමයි සද්දේ ආවේ. මේක තමයි සද්දේ කියලා. සද්දයේ ඉපද නිරුද්ධ වෙලා දැන් උස්සගෙන ඉන්නේ වෙන එකක්. නේද? ඊට පස්සේ ඒ වගේ අපිට තියෙන සම්පූර්ණ විපල්ලාස. ඔක තමයි කියන්නේ දැන් මේ මේව දැන් කෝණ කැලි ඈ ඒ කියන්නේ උපාදානය වෙලා වෙලාවක් ගිහින් වෙන්න දින ඔක්කොම ටික ආයතන ගැට ගන්නවා කියන්නේ ඒක. එතකොට අපිට මේ හැම එකකින්ම බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද විදර්ශනා කරන. විදර්ශනා කියනකොට සාමාන්‍ය ලෝක හොඳට හඳුනගන්න එක සිද්ධියක් තියෙනවා. අහසට අහසයි පොළොවේ සම්පූර්ණ පරස්පරයි. ලෝකයාගේ දර්ශනය ලෝකෝත්තර දර්ශනය දෙක එක එකිනෙකට පරස්පරයි. හරියට දෙපැත්තට යන කෝච්චි දෙකක් වගේ. මෙයා මෙහෙ ඉඳ යනකොට එයා මෙහෙ ඉඳ මෙහාට එනවා. තියෙන්නේ ඔහොම තියෙන්නේ. මෙහෙන් ගිහිල්ලා යන්න බෑ. මොකද ලෝකේ මෙහෙම රූප දකිනකොට මෙයා දකින්නේ එහෙ ඉඳන් මෙහාට. මෙහෙම තියෙන තැනක අපිට පේනවා. කියලා සිද්ධිය. දැන් අනිත්‍යනා තිරසංගත සතෙක් වගේ කෙනෙක් වතුරේ ඉන්න කෙනෙක්ව දකිනකොට අපි දකින්න වතුර නිසා මෙහෙම පෙවුනට තියෙන්නේ වතුර. පේන එක තියනවා නෙමෙයි. අනිත් පැත්තට ඉන්නේ අපි. විදර්ශනා කියන්නේ ඒකයි. අරයා ඉන්න පැත්තේ ඉඳන් නෙමෙයි එන්න ඕනේ. එයා යන පැත්තට ගිහිල්ලා අපිට යන්න බෑ. වතුර අපි කියමු වතුර ඡායාව තියනවා කියලා දැකලා. අනේ මේ රූපේ තනිතයි කියලා බැලුවට හරියන්නේ නැහැ. සම්පූර්ණ අනිත් පැත්තට යන්නේ. ලෝකේ කෙනා යන පැත්තට නෙමෙයි යන්න වෙන්නේ ලෝකෝත්තර කියලා කියන්නේ අනිත් පැත්තට. ඔකට කියනවා අනුසෝතගාමී පටිසෝතගාමී කියලා. ලෝකයේ සෝතේ අනු යනකොට අනිත් කෙනාට වෙන්නේ පටිසෝත ගමේ අනිත් පැත්තට යන්න වෙන්නේ. මේ විදිහට තමයි බලන්නේ. සාමිනාත පිළිසුදු කරගන්න දැන් අපි අර ආකාරයක් කියන්නේ සබ්බේ සංඛාරා අනිත්‍යාති කියන ඒ ඒ විදිහට දැන් අපිට කොහොමද මේ මේ එන දේවල් අපිට පියුරිෆයි කරගන්න? ඒක එන එක නතර කරන්න බෑ. එන එක නතර වෙන්න ඕනේ. ඒකට තියෙන සම්මාදිට මේ ඇත්ත දකින්න දකින්න දකින්න දකින්න තියනවා කියන මෝඩකම අඩුවෙන් අඩුවෙන් අරමුණු සංසිඳනවා. මොකද මේ අරමුණු හිතන එක නතර කිරීම තුලවත් අරමුණු නොහිත ඉඳීම තුලවත් අපි දියුණුවකටපත් වෙලා හෝපත් වෙනව හෝ නෙමෙයි. එතකොට වෙන්නේ රබර් බෝලයක් යට ඔබාගෙන යනවා වගේ වැඩක්. හිතෙන එක ඇති වෙන්නේ අපි හිතලා නෙමෙයි ධර්මතාවයකින් නම් මේ මේ අරමුණු හිතන්න ඕන හිතන්න ඕන කියලා අපි හිතන්නේ ඔය දැන් මේ ඇස් දෙක වහගත්ත මේ ඔක්කොම වටපිටාව තියෙන බවට අපිට තේරෙන්නේ තියෙන බවට හිතන්න ඕන කියලා අපි හිතන්නේ නෑ ඉබේම එහෙනම් ඉබේම තමයි ඒක ලෙහෙන්න ඕනේ ඒකට කරන්න තියෙන්නේ මේ දර්ශනය තේරුම් කරගන්න ඕනේ දර්ශනය තේරුම් කරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටික ටික හරි Taman ඒට අනුව හිතනවා. ඒ හිතන එක දකින්න උපකාරී වෙනස පුළුවන් පුළුවන් හැම වෙලාවකම චිත්ත සමතිය තියෙන භාවනාවක් කරනවා. ඒකට ඕනම එකක් කමන්නේ සමසතලිස් කමටහන් වලින් කුමන කමටහන කරුවත් කමන්නේ ඊට පස්සේ ඒ කමටහනට උපකාරී පිණිස කය වචන දෙක සංවර කරගන්න නිතිපන්සිල් පොහොය අටසිල් සිල් සමාදන් වෙනවා මේක තමයි තියෙන උපාය සීලයක පිළිපදලා හිත සමාධි කර කර ටික ටික මේ දර්ශනය හිතන්න ඕනේ. අපි කියමුකෝ ටික ටික හිතන්න ඕනේ කිව්වේ අපිට පේනවා නම් රැවටෙනවා මේ ඉදිරියෙන් ඉන්න කෙනා ඉදිරියෙන් ඉන්න අය කියලා. අපි ටිකක් නෑ නෑ. ඉතින් මේ පේන දේ තියනවා නෙමෙයි තියෙන්නේ සුද්‍රාෂ්ටක මට්ටමේ රූපකලාප තියෙන දැනක මේ ඇහැ නිසා මෙහෙම පේනව නේද? මොකද ඊට පස්සේ අපි තේරුම් කරගන්න ඕන ටිකක් තියෙනවා. අර මම ඊයේ මතක් කළා මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ චක්කු, සෝත, ගාන, ජීව, කාය, මන කියන මේවට ඉන්ද්‍රිය කියලා කියන්නේ නිකන් නෙමෙයි ඔය නම් තියෙන්නේ නිකන් නෙමෙයි. ඊට පස්සේ ඒ නම් වලින් ලොකු කොටස් කරනවා. දැන් අරමුණක් පේන සිද්ධියේදී අරමුණක් වෙන සිද්ධියේදී සම්පූර්ණ පෙනීමේ බලය දරන්නේ ඇහැ. ඇහැ දෙන විදිහකට ගන්න වෙනවා මිසක හිතට හිතට ඕන විදිහට පේන්නේ නැහැ. ඇහැ පෙන්වන විදිහට රූපයට පෙනේ හිටින්න වෙන හැදෙන්න වෙනවා මිසක රූපයට ඕන විදිහකට ඕන වෙන රූපල් පේනවා නෙමෙයි. එතකොට මේ ඇහැ කියන්නේ කර්මජ රූපයක්. කෙනා කෙනාගේ කර්මීය මට්ටම් වලටයි ඇහැ හැදෙන්නේ. එක එක මට්ටමට විපාක වෙන්නේ. එතකොට ඒකද කෙනා කෙනාගේ කර්මයට වෙනස්. දැන් සමහර අයගේ මේ ඇහින් බලනකොට වතුර පේන්නේ ලේසර වගේ පේන්නේ. එතකොට මේ වතුර ගලාගෙන යන අරමුණේ දැන් පෙරේතේ එහෙම ඉන්නවා. මොකද එයාගේ අකුසලයේ තමයි මොකද්ද? පෙර ජීවිතේ කාටවත් වතුර ටිකක් දීලා නැහැ. දැනලා. ඉතින් පිපාසී ඉඳ වෙන එක තමයි එයාගේ අකුසලයේ. අකුසලයට වතුර නැති තැනක උපන්න නෙමෙයි. දැන් අපි හිතන්නේ දැන් අපි කියමු මේ මහත්තයා කරන්නේ මොකද කිසි කෙනෙකුට වතුර උගුරක් දෙන්නේ නැහැ බොන්න. කවුරුරු බොන්න හැදුවොත් ඒක අල්ලා විසි කරනවා බොන ලිඳක් වෙනවා ඒකට වහා දානවා මේ කිසි කෙනෙකුට වතුර ටිකක් දෙන්නේ නැහැ කියන්නේ. දැන් ඔන්න වතුර ටිකක්වත් නොදුන්නු අකුසලයක් කළේ. මරණාසන්න ඕක සිහි වුණා. දැන් විපාකයට මොකද කරන්නේ? මෙයාට වතුර බොන්න නැති තැනක තමයි ඉපදෙන්නේ. එතකොට වතුර බොන්න නැති තැන කියනකොට අපි හිතන්නේ සමහර විටක ওই මැද පෙරදිග වගේ වතුර නැති කාන්තාරක වගේ උපදී කියලානේ. එහෙම නෙමෙයි වෙන්නේ. දැන් කාන්තාරක හරි හිටියොත් ඉන්න කෙනෙකුට වතුර ටිකක් ගිහිල්ලා දුන්නොත් බොන්න බැයිද? පුළුවන්. වතුර නැති තැනක උපදිනවා කියනකොට අපි හැම වෙලෙම හුරුලා තියෙන බාහිරින් බලන්න එහෙම නෙමෙයි. වෙන්නේ මොකද්ද? මෙයාගේ මේ ආයතන ටික වෙනස් වෙනයි කර්මෙට. දැන් තමයි වතුර නැති තැනක ඉපදිලා තියෙන්නේ. මොකද මේ ඇහෙන් බැලුවාම ඔන්න මහා වතුර ගලාගෙන යන ගඟක් දිහා මේ ඇහෙන් බැලුවොත් තියෙන ලේසරව වගේ. ඒ වතුර ටික ලං කරලා බැලුවම ලේසරව ගඳ තමයි එන්නේ. ඉතින් කාට හරි කෙනෙක් වතුර ටික දුන්නොත් මෙයාට පේන්නේ කොහොමද? ලේසර් වගේ බලෙන්වත් පොවන්න බෑ. දැන් තමයි නියම විදිහට වතුර නැති තැනක ඉන්නේ. වතුර ඇති තැනදිත් නැති තැනදිත් මෙයාට වතුර නැහැ. නමුත් අනිත් අයට වතුර තියෙන විදිහට මෙයාට පේන හැක් ලැබුණොත් දුන්නත් බොන්න පුළුවන්. දැන් දුන්නත් බොන්න බෑ. හැම වෙලාවෙම හොඳට තේරුම් කරගන්න ඕන කර්මයට බය වෙන්න ඕන ඒ නිසායි කර්මයෙන් බාහිර දේවල් අහිමි වෙන එක නෙමෙයි තමන්ව එක එක හැඩවලට වෙනස් කරන්නේ. දැන් අපාය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ආයතන ටික ශනිකව වෙනස් කරනවා. මේ දැන් හරි වෙනස් වුණොත් මේ රූප පේන්නේ නැතුව ඔය ඇහැට කොපොන කොටන මරණ මෙව්ව උස්සගෙන එන මට්ටම පෙවුණොත් ඒ සද්දම ඇහුණොත් කයට ඒබඳු ස්පර්ශ ලැබුණොත් අපාය ඉපදිලා කියයි. තමන්ගේ ආයතන ටික වෙනස් වෙන එකමයි වෙන්නේ ශනිකව. මේ බොහොම ගැඹුරු දර්ශනයක් විගාම කියන්නේ අපි හිතන්නේ බාහිර ලෝකයක් එක්ක තියෙනවා කියලා. නමුත් බාහිර ලෝකයක නෙමෙයි වෙන්නේ. අපි කියමු දැන් බලවත් කුසල කර්මයක් කළොත් කුසල කර්මයේ බලවත්කමට ඔය ප්‍රතිසන්දි මට්ටමේ හිත ටග්ගල වෙනස් වෙනවා හිතේ තියෙන ගතිය. වෙනස් වෙනකොට ඒ හිතෙන් ඔය කයේ හැදෙන ප්‍රසාද රූප රූප කලාප වෙනස් වෙන ශනිකව. වෙනසනකොට මේ ආයතන ටික සම්පූර්ණ වෙනස්. ඊටාම සුකුමයි. සුකුම වෙනකොට මේ වගේ රළු රූප ප්‍රකට නැහැ, සියුම් රූප ප්‍රකටයි. දැන් ඇහැට. එතකොට ඒ ඒ රූපවල උයන් වතු ඒ මට්ටමේ රූප ඔක්කොම ප්‍රකටයි. ඒ මට්ටමේ ශබ්දත් ප්‍රකටයි, ගන්ධත් ප්‍රකටයි. දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා කියන්නේ. ඒ වගේම ඒ අකුසල කර්මය බලවත් බලවත් වුණොත් ඒ කර්මය ඒ මොහොතේම ඔය ප්‍රතිසන්දි මට්ටමේ භවංග මට්ටමේ සිත වෙනස් වෙනවා. වෙනකොට ඒ සිත අසුර කරගෙන මේ කය රූප කලාප වෙනස් වෙනවා. එතකොට ආයතන වෙනස් වෙනවා. හොඳට තේරුම් කරගෙන මේ පටිච්චසමුප්පාදේ නිකන් මේ කියන අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාව මුල් වෙලායි කර්මය එන්නේ. සංකාරපච්චය විඥානං කියනකොට ප්‍රතිසන්දි සිතට කෙලින්ම බලපානවා කර්මය. කර්ම මට්ටමටයි විඥානය. විඥානපච්ච නාම රූපං කියන ප්‍රතිසන්දි මට්ටමේ චිත මට්ටම නිසා මේ කය කයයි සිතුවිලි වෙනස් වෙන්නේ. නාම රූපච්ච සලආයතන කියන නාම රූප දෙකට අනුව ඒ සලආයතන ආයතන ටික ඇදෙන්නේ. සලආයතන පච්චය පස්ස කියනකොට ස්පර්ශ වෙන්නේ දැන් මේ මට්ටම කියලා. ඒතකොට හොඳට බලන්න කර්මයේ මට්ටම විඳින්න වෙලා තියෙනවා. ආය අපිට ඕන ඕන මට්ටමේ අවිද්‍යාව පච්චය සංඛාරා කියනකොට කාම ලෝකෙ මට්ටමේ කර්මයක් කළාම ඕගොල්ලෝ හිතනවාද මනුස්ස ලෝක මට්ටමේ කර්මයක් කළාම දිව්‍යයක් වෙච්ච මට්ටම ස්පර්ශ වෙන්නේ නැත්තේ නිසා. මොකද මේ කර්මයේ මට්ටමටයි මේ විඥානයේ වැසලා ඒ නිසා ආයතන ටික හැදලා තියෙන. දැන් ස්පර්ශ වෙන්නේ මේ මට්ටම. කර්මය කියන එක කුසල කුසල වුණොත් විඥානයේ ඒ මට්ටමට උන් නාම රූප වල ආයතන ටික හැදෙන්නේ මේ මට්ටම. එතකොට දෙවියෙක්ගේ ස්පර්ශය කියලා දැන් මිනිසෙක්ගේ කියන්නේ. සංඛාරපච්චය විඥානං පුඤ්ඤාභි සංඛාරය බ්‍රහ්ම ලෝකේ මට්ටමේ කර්මයක් වුණොත් ඒ සිතේ ගතිය වදින. එතකොට විඥානපච්චය නාම රූප එතන තියෙන නාම ධර්ම රූපයත් ඒ මට්ටමේ. එතන හැදිලා තියෙන ආයතනත් ඒ මට්ටමේ ස්පර්ශ වෙන්නේ ඒ මට්ටම. දැන් මේ මනුස්ස ලෝක මට්ටම නෑ. ස්පර්ශ සම්පාදයෙන් කියන්නේ නිකන් සිද්ධියක් ගැන නෙමෙයි. අපායෙත් එහෙමයි. එතකොට ඔය නිසයි මම හැම වෙලෙම කියන්නේ අපි මේ භෞතික ලෝකයක් එක හීනකින්වත් ඉන්නව නෙමෙයි. ආයතන ටිකම වෙනස් කරලා මේ තියෙන්නේ. කන්දානම් පාතු භවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති ಜಾති. මේ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ හැදීමයි ಜಾතිය කියලා කියන්නේ. මේ දැන් ආයතන ටික වෙනස් වෙලා හැදුනොත් ඉපදිලා අපාය කියයි. අය මුකුත් නවත්තන්න බෑ. මම ඔකට අර කතාවක් කරන දැන් බලවත් කර්ම කළාම ඒ ජීවිතේ ශනිකව වෙනස් වෙනවා කියන්න. දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙදී පුන්න කියලා දුගියෙක් හිටියා. රජගහ නුවර හිටපු අන්තිමම දුප්පත්ම මේ පුද්ගලයා. කොච්චර දුප්පත්ද කියනවනේ එක දවසක් වැඩට ගියේ නැත්තම් කන්න බෑ. ඉතින් පෝයක් දවසේ ඒ කාලේ සිත තිබුණ සිටුවරුන්ගෙන් අහනවා සිල් ගන්නවද වැඩ කරනවද දවසේ කියලා. ඉතින් රජගහ සිටුවරයා අහන පුණ්‍ය දුකයෙන් වැඩ කරනවද සිල් ගන්නවද? මේ සිටුතුමනි මොනවද වැඩ කරනවා කියලා ගොම් දෙබානක් අරගෙන වෙලට යනවා ඉතින්. මොකද කන්න විදියක් නැහැ. ඒ පාර ඒ පුණ්‍යතුගියාගේ බිරින්දට කියනවා කුඩු මොසාලේ බත් වගේ තමයි ඒකෙන් කැඳ ටිකක්වත් හදාගෙන එන්න කියනවා. කියලා මෙයා ඉතින් උදේම වෙලට ගිහිල්ලා දැන් අහන කුඹුර. හැබැයි හරිම දුප්පත් උනාට හරිම සද්ධාවයි. ඉතින් දැන් මේ පුණ්‍යතුගියාගේ බිරින්ද උපාසකම්මා අනේ දැන් තමන්ගේ ස්වාමියා ඉතින් කුඹුරේ වැඩ කරනවා බඩගින්නේ මෙයා මොකද කරන්නේ ඒ කුඩු හුමුසාවල ටිකේ ඉක්මනට කැඳ ටිකක් හදාගෙන ඉක්මනට ඉක්මනට අරගෙන එනවා. සරියුත් මහරහතන් වහන්සේ දවස් 7ක්ම නිරෝධ සමාපත්තිය සම්වැදලා හත් වෙනි දවසේ නැගිටලා ලෝකෙ දිහා බලනවා. බලනකොට දකිනවා මේ පුන්න දුගිය. ඊට පස්සේ මොකද කරන්නේ මේ බිරින්ද කැඳේ කරන් එන ඉස්සරහට යනවා. යනකොට දැන් මේ කුරුණදුගයාගේ විරුද්ධ හරි ප්‍රශ්නකට දැන් ස්වාමියා උදේ නම් වේසිලා බඩගින්නේ කැඳ ටික විතරයි තියෙන්නේ ඒක දුන්නොත් කරයක් ඊට පස්සේ සමහර දවස් වලට ආර්යයන් වහන්සේලා හම්බ වෙන එදාට අතේ මුකුත් නැහැ තියෙන දවසට ආර්යයන් වහන්සේලා හම්බ වෙන්නේ නැහැ කල්පනා කරනවා කමන්නෑ එක්කෝ බැන්නොත් බැනපුවාවේ මොකද මේ තියෙන ටික පූජා කරනවා කියලා බොහොම ශ්‍රද්ධාවෙන් මම කරගන්නේ අර හදාගෙන අපි කැඳ ටික පූජා කරනවා පූජා කළා ආපහු ගෙදර ගිහිල්ලා තියෙන අහු මුල් අහු උසල උසල ආපහු තිබුණු චුට්ටක් නුව කරගෙන ඉතින් කැඳ ටිකක් ආපහු හදාගෙන යනවා එතකොට ගොඩාක් වෙලා කියලා අරය ඉතින් සීසාල මේ කැඳ ටිකවත් නෑ බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ක්ලාන්ත වෙලා ගහක් මුලට ඇවිල්ලා වැතිරලා ඉන්නවා අරය දැන් බයෙන් බයෙන් එනවා දැන් කැඳ ටික කැඳ ටිකක් තියෙන්නේ ඒකත් වෙලාවට නෑ බයෙන් බයෙන් අමාරුවෙන් අරගෙන එනවා ඔළුවේ තියාගෙන ඈතින් ධම්ම කෑ ගහලා කියනවා කෝකටත් මේ තරහ ගන්න එපා මේ ඔයත් අනුමෝදන් වෙන්න මම මේ බොහෝම වටිනා පිනක් කරා ඉස්සෙල්ලා මෙහෙම උයාගෙන උඩ සරියුත් මහ රහතන් වහන්සේ ඉස්සරහට හම්බුණා මම ඒක පූජා කෙරුවා කියාගෙන මම ඈත තියා. මෙයා මොකද කරන්නේ එකපාරටම සාදු සාදු කොච්චර හොඳයිද අනේ මට කැඳ නැතත් කමන්නේ කියලා මේ අනුමෝදන් ඊට පස්සේ ඉතින් මෙයාට අර කැඳ ටික බොන්න දීලා විහෙස වැඩි උදේ ඉඳන් මහන්සි වෙලා කලන්තේ වගේ හැදෙන පුන්නු ගියට. ඊට පස්සේ බිරින්ද ළඟ ඉන්නකොට එතනම ඔඩොක්කු ඔළුව තියාගෙන කලන්ත ස්වභාවයෙන් අර කැඳ ටිකක් දීලා එහෙමම හාන්සිලා හිටියා. ඉඳලා දැන් මෙයාගේ කුසලය අධික බලවත්. කාරණා දෙකකින් මෙච්චර දුක්පත් ඉඳගෙන එකම වේල වෙන්නේ මහන්සි වෙලා හම්බෙච්ච වෙන වේලෙදිවත් පසුතැවිල්ලක් ඇති වුණේ නැහැ. සද්ධාවම ඇති කරගත්ත එකක්. අනික සරියුත් හාමුදුරුවෝ නිරෝධ සමාපatti දවස් 7ක් ආහාර නැතුව ඉඳලා නැගිටපු එක මේ කුසලයේ මහා බලවත්. මොකද කරන්නේ පුණ්‍යදු ගියා ටික නැගිටලා ඔළුව උස්සලා තමන් හාපු කුඹුර දිහා බලනකොට ඔක්කොම දිලිසෙනවා. ආයෙත් ඇහැ පිහදාලා බලනවා අර කුඹුර ඔක්කොම දිලිසෙනවා. එපාර කියනවා අර අපි ආපු උදේ කුඹුර දිහා බලනකොට ඔක්කොම දිලිසෙනවා නිකන් රත්තරන් වගේ. බිරින්දත් බලනකොට ඔක්කොම රත්තරන් වගේ. දැන් හිතෙන උදේ ඉඳන් වැඩ කළා කලන්ත වෙලා තමයි මේ පේන්නේ කියලා එයා හිතලා බිරින්දට කිව්වම බිරින්දත් කියලා මට පේන්නේ එහෙම තමයි. දෙන්න ගිහිල්ලා උදල් අරගෙන උද කෑල්ලක් අරගෙන උදල් තට්ටු කරන සද්දෙත් ඇහෙන නැති සද්දනේ ඩන්ඩන් ගාලා රත්තරන්. බලනකොට උදේ ඉඳන් ආපු මුළු කුඹුරම රත්තරන් වෙලා. ඉතින් ඊට පස්සේ දැන් මේ ඒ වගේ මහා විශාල ධනස්කන්ධය පෞද්ගලිකව තියාගන්න තහනම්. රජයට තමයි අයිති. ඒ පාරේ ඉතින් රජුරවන්ට කිව්වා රජතුමනි උදේ ඉඳන් මං අහපු කුඹුරේ නැටි ඔක්කොම රත්තරන් වෙලා මේක ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ රජුරෝ මොකද කරන්නේ? රජවාසලෙන් මහ විශාල කරත්ත ගොඩක් කැවලා රජුරවන්ගේ රත්තරන් ටික පටවනවා. පටවන පටවන රත්තරන් ටික කරතෙල දැම්මම අඟුරු. දැන් අඟුරු. ඊට පස්සේ ආපහු දානවා කරනවා. දැන් කිව්වා රජුරගෙනේ පුන්න දුගියගේ රත්තරන් කියලා පටවන්න කියලා. පුන්න දුගියගේ රත්තරන් කියලා කරතෙල දාන දාන රත්තරන් එහෙමම තියෙනවා. දැන් රජුරවන්ට කියලා දානකොට තමයි අර ටික අඟුරු වෙන්නේ. දැන් රජයට කියන්නේ හදාන්නේ. පුන්න දුගියගේ රත්තරන් කියලා පටවන්නේ ඒ පාර පුන්න දුගියගේ රත්තරන් ටික පටෝල පටෝල පටෝල පටෝල දැන් ඒ කරත්ත ටික මදුණා තවත් කරත්ත ගෙනාව රජයේ ගෙදර හෙන්න සෑය වගේ ගොඩක් ගැහුවා අමුරා රජුරොන්දත දහගන්න බෑ ඒපල මුළු නගරෙම රැස් කරලා ඇහුවා මේ නගරේ මේ තරම් වස්තුව තියෙන කවුද ඉන්නේ කියලා ඇහුවා කිසිම කෙනෙක් නැහැ කිව්වා ඒ කාලේ සිටුතනතුරු දෙන්නේ මේ ඔය දැනුගත් කරන රෙහෙම නෙමෙයි වස්තු සම්පත්තිය බලලා මේ වගේ සම්පත්තියක් තියෙන කවුරු ඉන්නේ ඉදිරිපත් වෙන්න කිව්වා මේ රජගහනුවර. කිසි කෙනෙක් නෑ. රජගහනුවර සිතානුව ගාව මෙයා වැඩ කරේ සිනා සිතානන්තවත් නෑ. මෙහෙම සම්පත්තිය. ඒ දවසේ මේ සම්පත්තිය දිහා බලනකොට ඒ සිතානු 16ක් වගේ. ඒ දවසේ කිව්වා මෙහෙම කෙනෙක් නෑ. එහෙනම් මෙයාට කොමක්ද කරන්න වටින්නේ කියලා. සිටු කනතුරක් දෙන්න වටිනවා කියලා. ඊට පස්සේ සිටු කනතුරකුත් දීලා සිටුවරු ඉන්න පැත්තේ ඉඩනු රජුරුවම දීලා එදා ඉඳලා පුන්න සිතාන වුණා. පුන්න සිතානංග කතා ගොඩාක් තියෙනවා. පහු කාලේ රජගහ නුවර සිතානන්ගේ පුතා බැන්දෙත් පුන්න සිතානන්ගේ දුව උත්තරා උත්තරානන්ද මාතා කියලා කියන්නේ බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් මේ ශාසනයේ බොහෝම වටිනා කතා ටිකක් ඇති උත්තරානන්ද මාතාව ගැන. ඒ උත්තරානන්ද මාතාවගේ පියා තමයි පුනදුගියා. ඉතින් මම මතක් කළේ බලවත් කුසලයකට ආයතන ටික වෙනස් වෙච්ච එක. උනේ. දැන් ඔක්කොටම එහෙම පෙවුනොත් ඔක්කොටම එහෙම පේනකොට ආයෙ මොකද කරන්නේ? ඒ තමයි ලෝකේ සම්මතය ඉපදිලා තියෙන්නේ. නේද? ඉතින් ඒ ඒකේ මම මේ කිව්වේ සම්පූර්ණ කුසලයේ අකුසලයේ කියන එකට කරන මේ ආයතන වෙනස් කරන එක. අපි ජීවත් වෙන්නේ එහෙම විපාකයක් එක්ක. දැන් මේ ආයතන ටික හදිස්සියෙම වෙනස් වුණොත් අපි නිකමට කිව්වොත් කර්මයකටවත් මේ ආයතන මේ ඇහැට කෙවුනොත් ඔය වගේ මේ වතුර පේන්නේ නැති ලේසර් වගේ නාසයත් වෙනස්න ලේසර් ගඳ වගේ ඔය ටික කොහොම ආයතන ටික වෙනස් වුණොත් අම්මට හෝ දරුවන්ට හෝ තව කාට හරි උපකාරයක් ලැබෙ හැකිද කියලා බලන්න මට වතුර ටිකක් පවා ගන්න පුළුවන්ද කියලා බලන්න. බලන්න Tamante ඉන්න එකම ඥාතිවරය Tamanගේ ආයතන ටික කර්ම නෙමෙයිද කියලා. බුදුහාමුදුරු දේශනා කරන කම්මසුකෝ හෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ මහාන කර්මය නෑදෑ කොට කර්මය උප්පත්ති කොට කර්මය පිහිට කොට කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. දැන් ඔබතුමාට වතුර ටිකක් පොවන්න පුළුවන් කාටද? කාටද ඔබතුමාට පිළිසරණ වෙන්න පුළුවන්? දුවෙකුට පුළුවන් වතුර ටිකක් පොවන්න දිරින්දට අම්මට තාත්තට සහෝදරන්ට පුළුවන්. ආයෙත් කර්මයෙන් උපකාර කළොත් තමයි කර්මයෙන් බැරි විලා වෙනස් වෙලා ඔය ආයෙත් ටික වෙනස් කරුවොත් වතුර ටික බිය හැකි මිසක. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මහා ගොඩක් එක්ක ඉන්නවා කියලා කිව්වට මේ ආයතන ටිකේ පිහිටින් ඉන්නවා. තම තමන් කරගත්ත ඔය කර්මයට ඔය ආයතන ටික පිළිහිලා තියෙනකම් නෑදෑයෝ කියයි ඔක්කොම තියනවා කියලා අපි හිතාගෙන නමුත් අපේ පිහිටින් අපි මේ ඉන්නේ. ඒවා හොඳට මතක තියාගන්න හෙට දවසේ ඔය ආයතන ටික වෙනස් වුණොත් ඔය කවුරුවත් නෑ. කාටවත් මුකුත් කරන්නත් බෑ. ඒ නිසා ලෝකය කියනකොට මට ඕනේ මේ ලෝකේ පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කියන්නේ මේ ආයතනෙන්ට අපිට මෙහෙම හම්බ වුණාට මෙහි තියෙන එකක් නෙමෙයි. අපි සම්පූර්ණ මුලාවක් තුල ඉන්නේ මේ අවිද්‍යාපච්චය සංඛාර සංකාර ලෝකයේ ඇතිවීම බලන්න මේ පැත්තෙන් අවිද්‍යාපච්චය සංඛාර සංකාරපච්චය විඥානං කියලා විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන සලආයතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා කියන සිද්ධියෙන් බලන්න ආධ්‍යාත්ම ටිකෙන් ඕගලන්ට මෙහෙම මෙහෙම මෙහෙම ඇවිල්ලා ආයතන ටික හැදලා ඒ ආයතන ටිකෙන් ස්පර්ශ වෙලා මේ විඳින්න වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට ඕගොල්ලෝ අහලා ඇති පංච උපාදානස්කන්ධයට පෙන්නනවා අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං තණ්හා සම්භූතං මේ ආයතන වලට ඇතිවීමට හේතු ටික පෙන්වන්නේ ඒකයි. දැන් බලන්නකෝ මෙන්න මෙහෙම හැදිලා ප්‍රතිසන්දි අවිද්‍යාවෙන් කර්ම කළ ප්‍රතිසන්දි වශයෙන් විඥාණය බහැලා ඒ හිතේ හැටියට ආයත නාම රූප වෙලා ඒ නාම රූප මට්ටමට ආයතන ටික හැදිලා ඒ ආයතන මට්ටමට ස්පර්ශ කරලා මවල අපිට පෙන්නනෝ දැන් දැන් හීනකින්වත් බලන්න මේ එකම කෝෂයක් තුල මෙහෙම ඉන්නා මිසක මේ බාහිර ගෑවිලාවක් තියනවද කියලා. ඔහොම තියන තැනක අපි මෙහි ඉඳගෙන විදර්ශනා කරන්න නෙමෙයි මොන දෙයක් කෙරුවොත් මේ කරන්න කොහෙද කියලා බලන්න. තේරුම් ගන්න කියන එක. මේ වගේ ලොකු සිද්ධියක් දැකලා මම මේ කියන්නේ මේ පටිච්ච සම්පදාය දන්නේ. ඒක යෝ ධම්මං පස්සේදීසෝ පටිච්ච සම්පදායන් පස්සේදී. යෝ පටිච්ච සම්පදායන් පස්සේදීසෝ ධම්මං පස්සේ යම් කිසි කෙනෙක් ධර්මය දැකලා මෙයා පටිච්ච සම්පදාය දැක්ක කෙනෙක්. පටිච්ච සම්පදාය දැක්කම ධර්මය දැක්ක කෙනෙක්. අපි ඉතින් මෙහෙ බලාගෙන අවිද්‍යාවච්ච සංකාරා සංකාරපච්ච විඥාන කියලා උදේ ඉඳන් රැඳගෙන කියනවා. සත්‍යහනා කළාට වැඩන්නේ මේ ජීවිතයේ සිද්ධියක් ගැන කියන්නේ. ලෝකේ ඇතිවෙච්ච හැටි කියන්නේ. එතකොට ඕගොල්ලෝම හිතලා බලන්න අපි බාහිරේ දිහා බලාගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි මොන දෙයක් හරි හිතුවා කියලා අපි කොහෙද ඉන්නේ කියලා. තේරුණා මේ කියන එක. මේ මේ මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් කියන්නේ සම්පූර්ණ ලෝකේ ඇති වෙනහා නැති වෙන හැටි. කෙනෙකුට අවිද්‍යාව නැති වුණොත් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජ කියන තුන් භූමියන් එකම කර්මයක්වත් නැති වුණොත් එකම ප්‍රතිසන්දි හිතක්වත් නැති වුණොත් මේ ස්පර්ශ ආයතන හයම නැති වෙයි. නූපන්නෝ. ස්පර්ශය නොහට ගත්තොත් වේදනා තණ්හා උපාදාන ඕවා මොකුත් තියෙන්නේ. මොකද? ඒ හින්දා අපිට වෙනවා මොකද අවිද්‍යාව නැති කරන අවිද්‍යාව කිව්වේ වෙන මොකුත්ම නෙමෙයි పూర్ව අවිද්‍යා සංඛාරයෙන් ප්‍රතිසන්දි විඥානයේ පිහිටලා ආයතන හැදිලා ආයතන ස්පර්ශයෙන් එන ලෝකය ගැන නොදන්නා කමම හේතු වෙලා බාහිරය අල්ලගෙන ඉන්නේ අපි බාහිරය අල්ලගෙන ඉන්නකොට ඒකේ තියෙන මේ සිද්ධිය ඔක්කොම නොදන්නවා කියන සිද්ධිය මේ පටිච්චසමුපාදයේ අඥානං කියන සිද්ධිය තියෙනවා මම මෙහෙ බලාගෙන ඉන්නවා කියන දිට්ඨිය තුල. බැරි වෙලා එහෙන් අතහැරිලා එහෙ තියනවා නෙමෙයි මෙහෙම සිද්ධියක් වෙන්නේ නේද කියන සිද්ධියටම අවිද්‍යාව නැහැ. ඒකම මතු සංකාර නැහැ විඥාන නැහැ. ඒ වෙන නිමිති නැද්ද? අවිද්‍යාව නැති වුණොත් එන්නේ සංකාර නැහැ. වෙන මෙහෙ නිමිති හිටින්නේ නැහැ. සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ තියෙන දේ සීකලයි ප්‍රතිසංදේශයෙන් යන්න දෙන ඉඩ නැහැ. එහෙම නැතිනම් නාම රූප නැහැ ආයතන නැහැ ආයත තියෙන ටික නැහැ. තේරෙනවද කියන්නේ? මෙන්න මේ මේ වගේ සිද්ධියක් තියෙන සම්පූර්ණම අහසට පොළොව වගේ වෙන සිද්ධියක් තියෙන්නේ. නමුත් අපේ ජීවිතවලින් අපි ධර්ම හඳුනගෙන නැහැ 아무තු වෙනස්කමකට. අපි මේ ඉන්න එකෙන් පොඩි කැටයක් දාගෙන විතරයි ඉන්නේ. ඒ කියන්නේ මේ බාහිර ලෝකේ තියනවා ඉන්නවා කියන තැනකට ඉඳලා එතන ඉඳන්ම අපි කරන්නේ. නමුත් අපිට සම්පූර්ණම අනිත් පැත්තම වෙන්න ඕන එකක් තියෙන්නේ. මේ මේ බම්බයක් පමණ ශරීරය තුලින්ම ලෝකෙ ඇති වෙච්ච බව. ඒ කියන්නේ එකයි ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේ ඔක්කොම බම්බයක් පමණ ශරීරයෙන් පෙන්න පනවමි කියලා කිව්වේ. මෙහි හටගත්ත නිසා අනුපිළිවෙලින් හැදීගෙන ආපු නිසා මෙහි එකක් මෙහෙම පේන්නේ. එතකොට අපිට ඒිට මෙහා එකක් හම්බ වෙනවා කියලා හිතන්නවත් ඉඩ නැහැ. තේරුණා මම කියන්නේ. දැන් පෙර අවිද්‍යාවට ඇති කරගත්ත කර්මයකින් ඒ කර්මය මත ප්‍රතිසන්දි වශයෙන් විඥානය මේ ඔක්කොම දැන් අභ්‍යන්තර සිද්ධි. ඒ විඥානය ඇසුරු කරන නිසා මේ රූපේ ඒ හිතේ ගතියට හැදිලා හැදිලා නම්. ඊට පස්සේ ඒ හිතේ ගතියට හැදුණු රූපේ රූපේ තියෙන ගතියට ආයතන ටික හැදිලා නම් ඒ ආයතන ටිකේ ගතියට මේ බාහිර අරමුණු ස්පර්ශ වෙලා නම්. දැන් මේ ඔක්කොම ටික ආධ්‍යාත්මික හේතු ටිකකින් අපිට හම්බෙලා තියෙන සිද්ධි ටික. ඒක ඇතිවෙන්න බාහිර මුකුත් හේතුනේ නැතිනම් අවිද්‍යාව කර්ම තණ්හා කියන ටික හේතු වෙලා නම් ඇති උනේ. ඒ ටික නැති කරන්න විතර පුළුවන් ද බලන්න බාහිර දිහා බලන. එහෙම එකක් නෑ. එහෙම බෑ. ආයෙත් මේ හේතු ටිකම හැදීගෙන යන්න වෙනවා. නැති වෙගෙන යන්න වෙනවා මේ ටික නොවෙන්න. නේද? එතකොට අපිට වෙන්නේ මේ ගැනම නුවණින් බලලා මෙහෙම හිඳ ඇති වුණා මෙහෙම නැති වෙනවා නැති වෙනවා කියලා දන්නාකමම ඇතිවීම නැති වෙන ධර්මතාවයක් වෙලා. ඔය ඔක්කොම ටික පටිච්ච සම්පාදයේ මඤ්ඤාණං වෙලා චතුරාර්ය සත්‍යයේ මඤ්ඤාණං වෙලා කෙලෙස තියෙන ඔක්කොම ටික ඉබේම වෙලා මම මෙහෙම කියනවා බහැර බලාගෙන ඉන්න එක තුල තියෙන ඔක්කොම. ඇයි ඒක තුල තියෙන්නේ මේ සිද්ධිය දන්නේ නැහැ කියන ගමන. මෙහෙම සිද්ධියක් වෙලා නම් මට ලෝකෙ මේ පෙනෙනවා කියන සිද්ධිය වෙන්නේ මම බාහිර මෙහෙම බලාගෙන ඉන්නවා කියන කාරණාව තුළ තියෙන මේ මේව පෙනුනේ මෙහෙම සිද්ධියකින් කියලා දන්නේ කියන එක. නේද? දරිලා දන්නවා කියන කම කියනකොට ඉබේමයි වෙන්නේ මම මෙහෙම ඉන්නවා කියන එක වෙන්නේ නැතුව මම මෙහෙට බලාගින්නේ. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් මෙහෙම නේද මේ ලෝකේ ඇති වුනේ කියලා බලන්න වෙන්නේ මට. ඉතින් නියම විදර්ශනා පංච උපාදාන ස්කන්ධයේ උදේවැය කියනකොට ඕගොල්ලෝ අහලා සම්මපනස ලක්ෂණයකින් යුක්ත උදේවැය කියලා අහලා තියෙනවා. උදේ ඇතිවීම නැතිවීම උදේ වේ කියන එක අහලා තියෙනවද? යෝචේ වසසතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකහං ජීවිතං සියෝ පසතෝ උදයව්‍යං මේ පංච උපාදාන ස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම නොදැන අවුරුදු 100ක් ජීවතුණත් හිස් ජීවිතයක් ඒකහං ජීවිතං සියෝ පසතෝ උදයව්‍යං මේ පංච උපාදානස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන බුදුරජාණන් වහන්සේ. ඒ පංච උපාදානස්කන්ධය කියේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ ස්කන්ධ පංචකය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය. මේ ස්කන්ධ පංචකය ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා. ඊට පස්සේ ඇති වෙන්නේ නැති වෙන්නේ කොහොමද කියලාද පෙන්වන්නේ. කාරණා 50ක් පෙන්වනවා. හැබැයි අමාරු නෑ. රූපේ ඇති වෙන්න කාරණා පහක්. අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා, නිබ්බති ලක්ෂණ නොදැකීම නිසා. නිබ්බති කියලා කියන්නේ කර්මයෙන්, තණ්හාවෙන් අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදෙනව නේද කියලා නොදන්නා කවම තව එකක් එකතු වෙලා. ඒක තමයි නිබ්බති ලක්ෂණ නොදැකීම කියන්නේ. එතකොට ඒකත් එක්ක පහයි. මේ පහ තමයි රූපය ඇති වෙන්න හේතුව. ඊට පස්සේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා පහ ඇති වෙනත් ওই පහමයි. පතර පහ 25යි. ස්කන්ධ පංචකයේ පංචකයේ උපදිනකොට ඔය 25 ආකාරයෙන් නොදන්නාකම තියෙනවා. ඊට පස්සේ අවිද්‍යාව නිසාත්, කර්මය නිසාත්, තණ්හාව නිසාත්, ආහාර නිසාත් ඇති වෙනව නේද කියලා දන්නකොටම නොදන්නා කමතක් අතහැරලා කියන කාරණාවත් එකතු වෙලා පහයි. එතකොට රූපේ නැති ඔය පහ නැති වෙනකොට වේදනා සංඥා සංකාර විඥානය කියන ටික නැති වෙන ඔය පහ නැති එතකොට ඇති වෙන පැත්තට 25 නැති වෙන පැත්තට 25 මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය කෙනෙක් බැලුවොත් ඒ කියන්නේ අපිට මේ අරමුණක් පේනවා කියන තැනක තියෙන ස්කන්ධ පංචකය. පංච උපාදානස්කන්ධය. අරමුණක් පේනවා කියන ටික ඇති වෙන පැත්තට බැලුවොත් බලන්නේ එයා බලන්න ඕනේ අවිද්‍යාවචය සංඛාරා අවිද්‍යාව කර්මයේ තණ්හාව පෙර අවිද්‍යාව නිසා කර්ම කළා ඒ කර්ම මට්ටමට තණ්හා වෙලා ඒ නිසා ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා ඒ ප්‍රතිසන්දි නිසා විඤ්ඤාණ නිසා ආයතන නාම රූප වෙලා ඒ නිසා ආයතන හැදලා නේද මේ පේන්නේ කියන සිද්ධියක් බලන්න වෙන්නේ යාට. ඔන්න දැන් තියෙනවා රූපය ඇති වෙන්න හේතු ටික ඔක්කොම ටික. ඔන්න වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පේනවා කියන සිද්ධිය ඇති වෙන්න හේතු ටික ඔක්කොම ඒකේ තියෙනවා දැන්. දැන් ලෝකේ ඇති වෙන්න හේතු ටික එයා හොඳට දන්නවා. මෙයාට චුට්ටක්ක සැකයක් ප්‍රශ්නයක් නැහැ බාහිර දේවල් බලන්න. පේන්නේ මෙහෙමයි. ඊට පස්සේ එයා දන්නවා මේ අරමුණ නැති වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා මේ ටික නැති වෙනකොට මේක නැති වෙනවා. හොඳට දන්නවා දැන් ආයේ මේ බාහිර මුකුත් කරන්න ඕනේ මේ ඇතිවීම නැතිවීම දන්නවා කියන කමම වර්තමානයේ අවිද්‍යාව හිඳිලා. ඉතින් ඔය ටික නොදැන පේනවා කියන රූපයක් ඇහෙන් මෙහෙම බලනකොටම තියෙනවා මෙයා මේ ස්කන්ධ පංච උපාදානස්කන්ධයේ උදේ දන්නේ නැහැ කියන එක. තේරෙනවද කියන්නේ? එයිද මෙහෙම රූපයක් දිහා බලනකොටම ඇයි ආයතනයන්ට නැවිලා පේනවා කියන සිද්ධියක් අහුවෙන්නේ නැහැ නේද? එයා පිළිගන්නේ නැහනේ. මේ තියෙන එකක් නේ බලන්නේ. තියෙන එක බලනකොටම තියෙනවා අවිද්‍යාවෙන් කර්මෙන් තණ්හාවෙන් ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා ඒ ආයතන ටිකෙන් පෙන්වන දේකුයි දකින්නේ කියන මේ ටිකට නුවණ නෑ නේද කියන එක. එතකොට දැන් ඉතින් මේක ඇතුලේ උපරිම දක්ෂයෙක් හැටියට කරනම් ගැහුවා ආයෙ වෙන්න තියෙන ටික වෙලා. ඒ හින්දායි මම හැම වෙලාවෙම මතක් කරන්නේ මෙන්න මෙහෙම සිද්ධියකුයි මෙතන තියෙන්නේ කියන කාරණාව. ඉතින් විදර්ශනා කරනවා කියනකොට ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධයේ උදේවැය දැනගන්න ඕනේ. ওই ටික තියෙන්න ඕනේ. තාපෙතින් ගතම් පටිච්චසම්පාදය දැනගන්න එකමයි බුදුදහම දැනගත්තා කියන්නේ. දැන් ওই ටික දැනගෙන ওই ටික දැකගන්න තමයි ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා තියෙනවා. ඒකයි අපිට හීනකින්වත් හම්බව නොවිච්ච බාහිරයක මනෝමයෙන් අපි ඉන්නේ මේ. තමන්ගේ ආයතනය තුලම ඉපදිලා ඒ ආයත තමන් මේ ආයතන ටිකත් එක්කම උපන්න දේ ඒ ආයතනයන්ගෙම ඇසුරු කරගෙන ආයතනෙත් එක්කම නිරුද්ධ වෙනවා. නමුත් අපිට ඒක වෙනසක් පේන්නේ ඉතින් ඕක තමයි බුදුදහම කියලා අපිට දැනගන්න වෙන්නේ දර්ශනයකට. ඒක දැනගත්තාම එයා දන්නවා මොකද්ද ලෝකේ කියන එක නැහැ කියන්නේ. මනුස්ස ලෝකේ කියලා, අපාය කියලා, දිව්‍ය ලෝකේ කියලා, පෙරේත ලෝකේ කියලා නැහැ කියන්නේ. ඇයි ඒ? කර අවිද්‍යාව මට්ටමට කර්මය වෙනස් වුණොත් ඒ කර්මයේ මට්ටම මත විඥානය වෙනස් වුණොත් ආයතන ටික ආයතන ටික හැදිලා මෙහෙම ස්පර්ශ වෙන්න පුළුවන් කියලා දකින හින්දා අපාය නෑ කියන්නේ. හැබැයි තියෙන අපායක් නෙමෙයි අපි වගේ. දැනටත් අපාය තියෙනවා දිව්‍ය ලෝකයේ තියෙනවා බ්‍රහ්ම ලෝකයේ තියෙනවා කියලා අපි හිතාගෙන හිටියොත් ඒක වැරදි. දැන් අපි හිතාගෙන ඉන්නේ ඒක සාස්ව දෘෂ්ටිය. ඒ කියන්නේ එහෙනම් දැන් අපාය නෑ මේ වෙලාවේදී දිව්‍ය ලෝක නෑ ප්‍රඥ ලෝක නෑ කියන එකද? නෑ කිව්වොත් උච්ඡේදයි. නෑ කියලාත් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ නෑ කිව්වොත් උච්ඡේදයි. තියෙනවා කියලා සාස්ත්‍රත භවෙන් මිදෙන්න පුළුවන් නම් උච්ඡේදවාදයට නොඇති. අනේකයි මම කියන දේ වටින්නේ. නෑ කියන එක ලෝකේ පහසුයි. නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. දැනට අපායේ තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, මනුෂ්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා ලෝකයට හම් වෙන සාස්වත බව. ওই සාස්වත භවෙන් මිදෙන්න පුළුවන් නම් මුච්ඡේදවාදයට නොඇති. අන්න එතකොට ගොඩ අපි. සාස්වත භවෙන් මිදෙන්න පුළුවන් නම් උච්ඡේදවාදයට වැටෙන්නේ නැතුව. තව පැත්තකින් අනිත් පැත්තට කියනවා. උච්ඡේදවාදයෙන් මිදෙන්න පුළුවන් නම් සාස්වතවාදයට නොහැකි. නැතයි කියන එකෙන් මිදෙන්න පුළුවන් නම් ඕගලන්ට ඇතයි කියන පැත්තට වැටෙන්නේ නැතුව. ඇතයි කියන එකෙන් මිදෙන්න පුළුවන් නම් නැතයි කියන එකට වැටෙන්නේ නැතුව. අනේ ඒකයි ශ්‍රේෂ්ඨ. ඇතයි කියන එකෙන් මිදෙන්න කෙනෙකුට පුළුවන් හැබැයි නැත කියන පැත්තට වැටිලා. නැතයි කියන එකෙන් මිදෙන්න පුළුවන් හැබැයි ඇත කියන පැත්තට වැටිලා. කෙනෙකුට පුළුවන් නම් ඇතයි කියන එකෙන් මිදෙනවා නැතයි කියන එකට වැටෙන්නේ නැහැ නැතයි කියන එකෙන් මිදෙනවා ඇතයි කියන එකට වැටෙන්නේ නැහැ මෙන්න මෙයා ලෝකේ දක්ෂේ නෑ එහෙමම තමයි ඒ ඒ ඇත ඇති වෙන එක මිදෙනවා නැති වෙන එක නොඇති නැති වෙන එකෙන් මිදෙනවා ඇති වෙන එක නොඇති කියනකොට මධ්‍යම ප්‍රතිපදාව එතකොට ලැබෙන්නේ මොකද අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන පටිච්ච සම්පදාය. ඇයි දැන් එයා දිව්‍ය ලෝකේ අපාය කියලා එකක් කියනවා හෝ නැහැ හෝ කතාවකින් නැතු එයා දන්නවා අවිද්‍යාව බලවත් වුණොත් යෙදෙන කර්මයේ බලවත් එකක් වුණොත් කර්මය අකුසල එකක් වුණොත් අපුඤ්ඤාවි වුණොත් විඥානයේ පිහිටන්නේ හීන ධාතුවේ. එතකොට ආයතන ටික හීනයි ඇති වෙන ස්පර්ශය පවිතුයි. කියලා දකින නිසා අපාය කියලා එකක් මොකද්ද? නැහැ කියන්නේ නැහැ කියන්නේ දැන් එයා තියනවා කියන නෙමෙයි නැහැ කියන එකෙන් මිදුණා මේ ධර්මතාවයේ දැකලා ඒ කියන්නේ මෙහෙම ආයතන ටික කර්මය ඇති වුණොත් විඥානය වෙනස් වෙලා ආයතන ටික වෙනස් වෙලා මෙහෙම ස්පර්ශ වෙනවා නේද කියලා අපාය කියන එක උපදින හැටි දැකලා නෑ කියන එකෙන් මිදුණා තියෙනවා කියන එකට තාම ආවේ නැහැ. ඇයි මේ හේතුඵල ධර්ම? මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලායි දැක්කේ. කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ අපාය කියලා එකක් තියෙනවා කියලා දැන් අපි හිතාගෙන දැන් අපාය කියලා එකක් තියෙනවා කියලා. ඒක සාස්වතවාදී. එයා දන්නවා අවිද්‍යාව වෙනස් වුණොත් ඒ මට්ටමේ කර්මය නොවුනොත් ඒ මට්ටමේ හීන ධාතු විඥානයේ නොපිහිටියොත් ස්පර්ශයක් වෙන්නේ නැහැ කියලා දකින නිසා. ඒ මට්ටමේ විපාකයක් ලැබෙන්නේ නැහැ කියලා දකින නිසා. තියනවා කියන එක අතහැරෙනවා. එතකොට මෙයා හැම වෙලෙම අපාය කියන එක තියනවා කිව්වෙත් නැහැ අපාය කියන එක නැහැ කිව්වෙත් නැහැ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානා විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස. ඔන්න ඒ මට්ටමේ ස්පර්ශයක් වෙනවා. මෙහෙම වුණොත් මෙහෙම නැති වුණොත් ඒ මට්ටමේ ස්පර්ශයක් නැහැ. කියන කාරණාවෙන් පෙන්නනවා. මේ තුන් භූමිය මෙහෙමයි. මනුස්ස ලෝකේ නම් ඉපදලා ඉන්නේ එයාට අපාය තියනවා කිව්වොත් වැරදි. නේද? එතකොට අපාය යන මට්ටමේ කර්මයක් කළ ආයතන ටික ඒ මට්ටමට හැදිලා නැහැ කිව්වොත් වැරදි. ඒ හින්දා මෙන්න මේ වගේ හේතුඵල ධමයක් හැමදෙලෙම තියෙන පටිච්ච සම්පදාය හරහා. ඔන්න ඔය දර්ශනයේ ඉස්ලාම් බෞද්ධයෙක් හැටියට දැනගන්න ඕනේ. ඔය වට තව තියෙන ගොඩාක් දර්ශන. ඒ කියන්නේ ඔක්කොම කතා ටික ඔතෙන් දෙකතු වෙනවා. සැබෑම බෞද්ධයෙක් කියලා කියන්නේ එයාට. එයා ලෝකේ එයාගේ වචනේ ඉක්මනට ලෝකේ දක්ෂ කෙනෙක් නැහැ. මොකද කිසිම වෙලාවක එයා ඔය අල්ලන්න බැහැ හිතයට. ඇයි ඒ? එයා නැහැ කියන්නෙත් නැහැ තියනවා කියන්නෙත් නැහැ. තියනවා කිව්වොත් අපාය කියලා තියනවා කිව්වොත් තර්ක කරන කෙනෙක්ගේ මැද්දට ගිහිල්ලා මෙතුමා එක්ක අනෙක් කටේ නැහැ නැහැ අපායවල කියලා එකක් නැහැ කියලා තර්ක කරයි. නැහැ කිව්වොත් එක එක කරුණු ඉදිරිපත් කරලා නැත්තේ නැහැ තියනවා කියලා තර්ක කරයි. ඉතින් අපි කිව්වොත් ඔය එක අන්තයක්වත් ඇසුරු නොකොට මේ හේතු ඇතිකල්ලි මෙහෙම වෙන්න පුළුවන් හේතු නැතිකල්ලි මෙහෙම නොවෙනවා කියලා තර්ක කරන්න බෑ සහේතුක නෑ සහේතුකෝ අපව ගරහන්න බෑ ඒ වගේ බුදුදහම කියන්නේ හැම වෙලේම මේ වගේ දර්ශනය ඒ දර්ශනය කියන එකම එන්න ඕනේ අපේ විදර්ශනාවට එතකොට තමයි සම්පූර්ණ පුද්ගලයෙකුට ඉඩ නැති වෙන්න ඕනේ ඒ කියන්නේ අපි අපිට තණ්හා කරගන්නවා කියලා සිද්ධියක් නැහනේ අපි අපිට ආදරය කරගන්නවා අපිට අපිට අපි අපිටම ආදරය කියනවා අපි අපිම තෝව මරනවා කපනවා කොටනවා කියලා ගන්නවා බාහිරින් කෙනෙක් දැක්කොත් එහෙම කියන්නේ පේනවා කියන සිද්ධිය තමන්ගේ චරිතයෙන් එක කොටසක් ඇටියට හම්බ වෙන සිද්ධියක් වුණොත් ඔය කතාවට හැරෙනවා ලෝකේ ඉපදෙන්න රුද්ධ වෙන සිද්ධිය කියන තැනකට එදාට තමයි ඇලීම් ගැටීම් දෙකේ මිදුණා කියලා කියන්නේ එයාට ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රත්තරන් රිදී දූදරු මොකුත් නැහැ රහතන් වහන්සේලාට මොකද ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දැක්කෝ ලෝකෙ මිදිලා ලෝකයේ ඇත්තද කොනවා ස්වාමීන් වහන්සේ හරියට කෙනෙක් වර්තමාන ජීවත් වෙනවා කියන්නේ මේ හරියට ඒක විඥානීය ක්‍රියාත්මක වෙන්නේ නැතුව අර දුටුව දුටුවා කියන එක නමුත් ඒ එහෙම කෙනෙක් ජීවත් වෙනවා නම් අතීතය අනාගතේ සම්බන්ධ කරගෙන ඒ කියන්නේ විඥානීය බෑ. ඒ කියන්නේ විඥානය ගැන ක්‍රියාකාරීත්ව තුල එයා ජීවත් වෙනවා. ඒක හරියයි. ඒ කියන්නේ හරියට වර්තමාන කියන ජීවත් වෙනවා කියන්නේ විඥානීය ක්‍රියාකාරීත්වයක් එක නැහැ. බුදු අම්මෝ. බුදුආ කියන මගේ හැදිනා. විඥානීය ක්‍රියාකාරීත්වයක් නැතිවම තිවරයි. එතන විඥානීය ක්‍රියාකාරීත්වයක් ඇති වුණොත් එතන එතකොට එයා හරියට විදර්ශනාව ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නෙමෙයි. දැන් ආධ්‍යාත්මික ආයතන එක්කන්තය බාහිර ආයතන එක්කන්තය විඥාන මජ්ජ විඥානයේට අන්තයක් ගන්න කරින්න මැද එයාට තැනක් නැහැ මෙයාට ආහාර තියන්න එපා විඥානය කියනකොට ප්‍රඥාචෛසිකයේදී යෙදෙන්නේ විඥානයකයි විඥානය කියන ගත්තාම විඥානය ප්‍රඥාව වෙන් කරන්න බෑ වෙන් වෙන් කරලා වෙනස දක්වන්න බෑ අමාරුයි එතකොට ඔකේ ධ්‍යාන මහරහතන් වහන්සේ විඥානයත් ප්‍රඥාවත් එක්ව පවත්නාවුද වෙන්වෙන්ව පවත්නාවුද මේ වෙන්වෙන් කොට වෙනස දක්වන්නට හැකිද? විඥානය ප්‍රඥාව එක්ව පවත්නාහ වෙන්වෙන්ව නොපවත්නාහ වෙන්වෙන් කොට වෙනස දක්වන්නට නොහැකි. එතකොට නමුත් ලක්ෂණයකින් විතරයි දැනගන්න තියෙන්නේ. මොකද්ද? විඥානයේ දතියුතු ධර්ම ප්‍රඥා වැඩි යුතු ධර්මයක් එච්චරයි. සිය හඳුරගන්න වෙන්නේ. ඒ කිව්වේ ඇහෙන් බලලා දැනගන්නවා කියන සිද්ධියටම නුවණ එකතු වෙලා ඉච්චරයි. ප්‍රඥාව යෙදিলা. ඒ විඥානයේ ක්‍රියාකාරීත්වයටම ප්‍රඥාව එකතු වෙනවා. ප්‍රඥාජයසිකේ දිලා. එතකොට මේ විඥාන දෝෂෙ නෙමෙයි. ඒකයි දැන් විඥාන මච්ච කියනකොට දැනගන්න දේ ආධ්‍යාත්මිකටවත් බාහිරයටවත් ඇති තියන් නැති විදිහට දැනගැනිල්ල දැනගැනිල්ලක් විතරක් වීමයි ඕන වෙන්නේ. යම් අරමුණක් දැනගන්නකොට දැනගන්න දේ බාහිර ආයතෙන්ට තියන්න එපා. Tamanට මෙහෙම පේනවා කියන සිද්ධියකින් දකින්න. එතකොට ඉතුරු නැතුවම නැති වෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතයට එන්නේ. ඒකෙදි නොතේරෙනවා නම් දැන් එහෙම ගන්න ඕන. ප්‍රශ්නේ. අතරතුම මට කියපු මොනවද දැන් මතක් කරන් දෙයක් එකක් නැති වෙනවද? එහෙන් මේ රූපේ හරියට දැන් ධාතු විදිහට දැකලා දැන් රූපයක් නැති බව මෙයා කරගත්තොත් ඉන්නකක් නැති වෙනවා ඒ වගේ දැන් ආයතන ඔක්කොම මෙහෙම වුණාම ජීවත් වෙන්න බැරි. ජීවත් වෙන්න බැරි කොහොමද දැන් අපි දැක්කට අර කොහොමද මේ යොදා ගන්න කියන එකක් ඒක දැන් ඒ විදිහට දැක්කට සමහර දේවල් අපිට මතකයේ දාපු ගන්න අවශ්‍ය වෙනවා නේද? යථාර්ථයේ ඒක උනාට අපි කොහොමද ඒක මේක එහෙම කියලා දැනගෙන අර රූපේ අඳුනා ගන්නවා කොහොමද ඒක? කායික උදාහරණ. කාරණා දෙකක් තියෙනවා. කණ්ණාඩියට ගිහිල්ලා මුණ බලන්න කොණ්ඩේ తీරන්න බැයිද? ඇයි කොහොමද తీරන්නේ? ඉතින් දැන් එහෙම ඡායාවක් නැහැ නේ. අන්නාඩේ තියෙන ඡායාව දිහා බලාගෙන කොහොමද කොණ්ඩේ පිරන්නේ? එහෙම එකක් නැහැනේ. නෑ, එතෙන්ට ගියාම හැදෙනවා කියන නෝන කියනවා මිසක තියෙන එකකට යනවද? දැන් දැන් මේ වෙලාවට නෑ කියලා නමුත් පස්සේ ගිහිල්ලා කොණ්ඩේ පිරන්න බැයිද කියලා මම අහන්නේ. පුළුවන් නේද? දැන් නැති වුණාම ඒක පරිහරණය කරන්න බෑ කියනට මම මේ දෙන උත්තරේ. නමුත් දැන් ඒ ඡායාව නැති වුණාට අපි දන්නවා එතෙන්ට ගියාම මෙහෙම හැදෙනවා එතකොට මෙහෙම කරන්න පුළුවන් කෙනෙක් නැද්ද? තියෙනවා. එතකොට තමයි නියම විදිහට අපි කරන්නේ. දැන් තියෙන ඡායාවකින් දුක් විඳින්නෙත් නැහැ. අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවෙදී බල්ල කොණ්ඩ පීර ගන්නත් පුළුවන්. පැත්තකට આવවම ආයෙ කරදර කරන්නෙත් නැහැ. මේ වගේ දැන් මේ වෙලාවේ ගියක් දොරක් මුකුත් නැහැ. ආයෙ දුක් විඳින්න එකකුත් නැහැ. අවශ්‍ය තැන්දී ආයතන ටිකට ආයෙත් මේ හැඩේ නැවිලත් පේනවා කියලා දන්නවනම් ගෙදෙට්ට ගිහිල්ලා ගෙදර කතා බහත් කරනවා නම් ආයෙත් එනකොටත් ඒක නැති වෙනවා කියලා දකිනවනම් ඔය ප්‍රශ්නකුත් නැහැ. නේද? එතකොට තමයි සැබෑවටම නිදහසේ ජීවත් වෙන ලෝකෙ තුල අවශ්‍ය දේත් කරනවා. අනවශ්‍ය ටික අතහැරෙනවා. කොණ්ඩේ පිරන්න දරින, මූණ බලන්න දරින, ඕනනම් hina වෙන්න ඒ ඡායාවට නමකුත් දාගන්න ආදරේ කියලා කියන කැමති දේකුත් කියන්න. ප්‍රශ්නෙකුත් නෑ. ඒ වගේ මේ ගෙදර ඉන්න ළමයිට ආදරේ කියන්න, ලස්සනයි කියන්න, මිදුලක් අතු ගන්න ඕන දේකුත් කරන්න මේ මෙතන. දන්නවද මේ ආයතන ටිකට ලෝකෙම ඇවිල්ලා කියලා දන්නවා. යනකොට ටග්ගල ශුන්‍යතාවේ දැන් ඊට පස්සේ ගියපු ගෙදරට අඬන්නෙත් නෑ. අනේ ගෙදරට මොන වේද කියලා ඒ දුකත් නෑ. බොහෝම දක්ෂ නම් අපිට කිසිම දුකක් නැතුව අවශ්‍යම දේ නියම විදිහට කළා දුකකුත් නැතුව ඉන්න පුළුවන් එකම තැන. අපි හිතන්නේ අමාරුයි කියලා. නමුත් ලේසිම එක. කොහොමද ලේසිදී අපිට අමාරුයි කියලා හිතන්නේ. ඊගාවට සිහි කරන්න බැරි නෝ ඕනම දෙයක් සිහි කරන්න පුළුවන්. රහතන් වහන්සේලා කියන්නේ මුකුත් හිතන්න බැරි කිසිම දෙයක් නොහිතන ගල් පිළිම වගේ අය නෙමෙයි හොඳට හිතන්න පුළුවන් හිතීම ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙහෙම බලන්න. යම් අරමුණක් සිහි කරනවා. සිහි කරනු gedara කියලා සිහි කරන්නකො. සිහි කරාම සිහි කිරීමත් එක්ක තියෙන gedara කියලා දැනෙන ගතියක් තියෙනවනේ. තියෙනවා. ඔන්න හොඳට ගන්න. දැන් උදේ කණ්ණාඩිය දැකපු ඡායාව සිහි කරන්න. ඒකත් සිහි කිරීමයි. සිහි කිරීමත් එක්ක තියනවා කියන ගතියකුත් දැනෙනවද? නැහැ. මේ එකක් සිහි කිරීමෙන් පස්සේ අවසන් වෙනවා එකක් සිහි කරලා තව යන්න හේතු වෙනවා නේ. සිහි කිරීම වරදක් නැහැ සිහි කිරීම එකමයි. සිහි කරනකොට සිහි වෙච්ච දෙයට බැහැර යමක් තියනවා කියලා පෙන්වන එක ඔක කෙලෙසේ. සිහි කරනකොට gedara කියලා සිහි කිරුවේ ඡායාව කියලා සිහි කිරුවේ තමන්මයි කියන නුවණ ඇතුව සිහි කරන්න පුළුවන්. දැන් රහතන් වහන්සේලාට ඕන අරමුණක් සිහි කරන්න පුළුවන් සිහි කරනකොට සිහි කරන දේවල් බාහිර තියනවා කියන ගතිය නැහැ. අපිට සිහි කරන්න පුළුවන් සිහි කරනවා කියන ගතිය තියෙනවා. කෙලෙසි කියන්නේ සිහි කරන එක නෙමෙයි සිහි කරනකොට ඇති වෙන ගතිය. මටත් පුළුවන් නම් සිහි කරන්න ඕනම අරමුණක් සිහි කෙරිය හැකියි. හැබැයි අර කන්නඩි ඡායාව සිහි කෙරුවා වගේ රහතන් වහන්සේ සිහි කරන එක නිරුද්ධ වෙනවා. එතකොට සිහි කරනකොට මෙහි තියනවා කියලා පෙන්නන මෝඩකම අපේ නැත්තම් අතීතයේ ගෙවිලා නම් සිහි කෙරුවේ හැකි සිහි කළ ඕන දෙයක් හිතුවේ හැකි ඕන දෙයක් හිතේ හිතේ ප්ලෑනුත් කෙරුවේ හැකි ඒ එකම නිරුද්ධයි. ආයෙත් ඒකට ක්‍රියාත්මක වෙනකොට ඒ ආයතනයට හැදෙනවා මිසක සිහි කරපු එකට යනවා කියන කරුණකුත් නැහැ. එකින් එකට සම්බන්ධය නැහැ. අපිට තමයි වැලක් වගේ එකින් එකට බැඳිලා ඉන්නේ. සිහි කරන එක වෙනම සිද්ධියක් ඒක ඉවරයි දකිනකොට දකින සිද්ධිය වෙනම සිද්ධියක් ඒක ඉවරයි ඒ නියම විදිහට අනිත්‍යයි කියන එක සිද්ධ වෙන විදිහට ජීවිතේ ඉන්නේ. දැන් හිතන්න ඕනේ අනිත්‍යයි අනිත්‍යයි කියලා සංජායනා කරන්න ඕනේ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන තැන සම්පාදනය වෙලා ජීවිතය තියෙනවා. තේරෙනවද කියන්නේ? ඒ හින්දා සිහි කරන එකට කිසිම බාධාවක් නැහැ. ඕන දෙයක් සිහි කරන්න පුළුවන් සිහි කරීමේ නෙමෙයි දෝෂේ තියෙන්නේ. සිහි කිරීම නිසා ඇති වෙන කෙලෙස් ටිකේ දෝෂේ තියෙනවා. කෙලෙස් ටික කපලා ඕන අරමුණ සිහි කරන්න. ඒ කියන්නේ දැන් අපි සිහි කරනකොට බලන්න සිහි කරනවා කියන එක කරන්නේ කවුද? අපි. නමුත් අපිට ඇත්ත පේනවාද කියලා අපි සිහි කරනවා කියලා පේන්නේ අපිට තේරෙන්නේ මොකද? gedara සිහි වුණා කියලා. අපි හිතන්නේ බහැර gedara දැක්කයි කියලා. හරි බහැර තියෙන gedara නම් පේන්නේ දැන් බලන්න මේ වෙලාවේදී මොකද්ද කියලා. gedara කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. ඔය වත්තේ බලන්න දැන් හුළඟකට ගත් එහෙම හෙල වෙනවා දැන් තියෙන එක නම් බලන්න බලන්න. අපි හරියට අංජනන් තියන අය වගේ. නේද? මේ පුදුම එර්දි තියෙන්නේ අපිට ටග්ගල බලන්න පුළුවන්. නමුත් අතීත දැකපු අත්දැකීම සිහි කරගෙන මිසක gedara දැකලා නෙමෙයි gedara සිහි කළා නෙමෙයි මේ තියෙන්නේ. එතකොට සිහි කරන්ද සිහි කරනවා කියන එක කරන්නේ මේකයි නේද කියලා ඇත්ත දකින්න එච්චරයි ඕනේ. ගෙදර කියලා සිහි කෙරුවේ තවමයි සිහි කරන එකට සිහි තිබුණොත් අපිට මෙහෙට යන්නේ. රහතන් වහන්සේලාටත් එහෙමයි ඕන තරම් සිහි කරන්න පුළුවන්. සිහි කරන දෙයට මෙහෙම මෙහෙම මෙහෙම කළ යුතුයි කියලා හිතන්න පුළුවන්. හිතනවා ඔක්කොම එතරම් නිරුද්ධයි. ඊට පස්සේ කරනවා කියන එක මේකට ගැට ගහලා ගන්න එක වෙනම සිද්ධිය. අර මම කිව්වා වගේ හැම වෙලාවෙම තියෙන්නේ ඒ ඒ ධර්මතාවය පෙර නොතීම හට ගන්නවා කියන සිද්ධියක. තේරෙද කියන්නේ? ඒවා. සරණාංශ මේ ඒකටම සම්බන්ධ ඇඩිලේඩ් නගරයට යන්න ඕනේ කියන්නේ. එතකොට උන්වහන්සේ ඇඩිලේඩ් නගරයට වැඩම කරනවා නම් එතකොට ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඒක ඇඩිලේඩ් නගරේ තියෙනවා කියලා. තියෙන නගරයකට අපිනේ කියන්නේ. ඔව්. උන්වහන්සේ දන්න 13 අනත්ය නිසා තමන්තුල ලෝකෙ උපදිනවා කියලා දන්නවා. තියෙන එකකට යන්නේ නැහැ. ලෝකයේ ආයතන වලට ලෝකෙ මෙවෙනවා කියලා දන්නවා. ඊට පස්සේ ආයතන ඒ ස්පර්ශ නිරුද්ධ වුනහම නිරුද්ධ වුණා කියලා දන්නවා කොහෙන්ද පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොනවද නතර කළා කියන්නේ? නෑ එහෙම එකක් නෑ මම වැඩ කරන්නේ. නිර්මල දකින්නේ දැන් එතකොට ওই මට්ටම නාපුවම එතන ඇති වෙන්නේ වැඩ කරමින් බාරක්. අනිමිත්තයි කියලා කියනකොට හොඳට දකින්න ඕනේ කිසිම නිමිත්තක් නැතිකම නෙමෙයි. අපි කියමු හැම ධර්මතාවයන්ගෙන්ම ශුන්‍යයි පවතින එක්ම අශුන්‍යතාවයට නොවනයි. හැම නිමිත්තන්ගෙම අනිමිත්තයි පවතින එකම නිමිත්තට නුවණයි හැම වෙලෙම. එක නිමිත්තකින් ජීවිතේ පවතින. අපි කියමු පුරාණ ඔක්කොම මතකයන් නැහැ. අනාගත සැලසුම් නැහැ. දැන් මේ ආයතන ටික තියෙනවා. ආයතන ටිකට මේ ආයතන ටිකට පරිච්ඡසම්පන්න බවට නුවණ අනිත්‍ය ශුන්‍යතාවය තියෙනවා. ඊට පස්සේ මේ අරමුණ අතහැරනකොට මොන හරි සිහි කරනකොට සිහි කරනවා කියන එක මනස ධර්මාරම්මණයට ඇති වෙන දෙයක් නේද? ඒක නැති වෙන නැති වෙනවා කියලා එතෙන්ට පටිච්චසමුප්පන්නයි මේ ඔක්කොම ශුන්‍යයට ගිහිල්ලා. ඊට මොන හරි දෙයක් අහනවා කියනකොට මේ ඔක්කොම අතහැරලා අපිට පන්නගෙන එන්නේ නැහැ අපිට වගේ අහනවා කියන සිද්ධිය මේ ප්‍රතිතික නිසා මේක වෙන්නේ ප්‍රතිතික නැති වෙන නැති වෙනවා කියලා හැම වෙලාවෙම වර්තමානයේක ඒකට පටිච්චසමුප්පන්න බවකින් නුවණයි එක දැනකින් ජීවිතය පවතින්නේ. ආයතන හයම ක්‍රියාත්මක කරන්නෙක් නැහැ. ඒ වෙලාවට මුළු ජීවිතේම අහන බව විතරයි. ඒ අහනකොට මෙහි ආයෙ පුද්ගලයෙක් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ මෙහෙම ඇහැට පේනකොට පේන සිද්ධියම තමන් මිසක දැන් මේ ඉඳගෙන ඉන්නවා මෙහෙම මෙහෙම මේ සිද්ධිය නෑ. මේ නීවරණ සහගත මානසික ලක්ෂණය තමයි පෙනෙන්න සහ පෙනෙන්න ලබන දේ කියලා දෙකත් එකට කරලා පෙනෙන එක. සමාධිගත මනසකදී මේව මුකුත්ම නැහැ. කෙලින්ම මේ පේන අරමුණ විතරයි. මුළු ජීවිතේම පනවන්න තියෙන ඔච්චරයි. ආය කිසිමම දෙයක් නැහැ. මොකද මම කියන්නේ දැන් මුද්ද ප්‍රියමනාප ගොඩක් හිත ලස්සන චිත්‍රපටයක් හරි ටෙලිනාට්‍යයක් හරි බලනවා කියලා හිතන්නකො. මේ කාලේ කියලා ඔහොම බලාගෙන ඉත ඕගොල්ලන්ට මේ පැත්ත මොකුත් මතකද? මොකුත්ම දන්නවද? සම්පූර්ණ දර්ශනයම විතරයි නේද ජීවිතේ වෙලා තියෙන්නේ. දැන් ඒ වෙලාවේදී වෙන මොකෝද දන්නවද? ජීවිතේ හැම වෙලාවෙම එහෙම වුණොත් ඕගලන්ට ඕගොල්ලෝ කියලා සිහි කරගන්න මොනවද තියෙනවද තව? හැම වෙලාවෙම පවතින නෑ එහෙම. නමුත් ඒකේ අඩු නැතුව Taman හිතුවේ කිව්වේ කෙරුවේ නැද්ද? Tamanට හැංගීම් දැනුනේ නැද්ද? දැනුණා. ඊට පස්සේ මෙහෙම බලනකොට මේ පේන අරමුණම මිසක ආයෙත් මේ මම කියන හැඟීම එකට ඇතුලේ නැහැ. ටීවී එක දිහා බැලුවත්, මෙහෙම බැලුවත්, කොහොම බැලුවත් එක දර්ශනයක් විතරයි හැම වෙලේම. පේන සිද්ධිය විතරයි තියෙන්නේ. කෙනෙක් රුගෙන් ගුටි කනවා කියලා බැනුම් අහනවා කියලා එහෙම එකක් නැහැ. දැන් ඒ රූපහානිය බලන අරමුණට පුළුවන් ද ගුටි කන්න? කාගෙම? මේ කයක් තියෙනවනම් මේ කයක් තියෙන කෙනා නේද ගුටි කන්න වෙන්නේ. දැන් රූපවාහිනිය බලන අරමුණට ගන්න ඒ වෙලාවේදී ඉඳගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ නිදාගෙන ඉන්නේ කියලා ඕගොල්ලෝ දන්නවද මොකක්ද? තේරෙනවද මම කියපේ? හුදුට හිත එක එක වෙලාවේ අරමුණේ බලාගෙන ඉන්නේ දැන්. ජීවත්ව ඉන්න සංඥා සහිතව ඉන්නේ. දැන් මෙහි Taman නියෝජනය වෙන්නේ නැහැ ඒ වෙලාවේ Tamanට. නේද? මේ ඔක්කොම අතහැරලා මේ අරමුණේ ඉන්නේ. දැන් ඔය අරමුණේ හතර ඉරියව්ව තියෙනවද කියලා කියන්න මට. හැම වෙලාවෙම ජීවිතේ පවතින හැමනම් යාට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මට්ටමක යාට හම්බ වෙන්නේ මොකුත් නෑ ආනන්ද හැමෝම කියන්නේ ඒකත් කියන්නේ කියන්නේ එක වරකට එකයිනේ කියන්නේ උදේවය කියලා කච්චෙන් බැලුවොත් ඒක අපි හිතමු යා 125ක වැඩ කොටසක් ඉවර කරනවා තමයි ඊළඟ එකට යන්නේ එනමුත් ඒ කරපු දේ ඉවර කළා තමයි ඊළඟට යන්නේ කිව්වහම ඉතින් ඒ ඒ අරමුණ ඒක ඉවරයිනේ සම්පූර්ණ ඉවරුනේ නැහැ නමුත් අපිට ඉවර නැහැ වැඩේ ඉවරුනාට අපිට ඉවර නැහැ. අපි යන්නේ හැම වෙලාවම අතීතය කරපින්නගෙන. ඒකනේ ඉවර වෙන එක ඉවර වෙනවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන කතා බහ කරලා ගෙදර යන්නකො පන්සල තියෙන්නේ අරගෙන දෙන්නේ තියලා දෙන්නේ කියලා බලන්න. මේ පන්සල තුස්සගෙන යන්නේ අපි. එහෙ ගියාට මේක තියනවා කියන අදහස නැද්ද? ධම්ම රූපයක්. මොන එකෙන් හරි ලැබෙනවනම් ඉච්චරනේ අපි හිස් නැහැනේ. ආයතන ධම්ම කතා චක්කු කතා නැහැ. ජීවිතේ අපිව පුරවලා තියෙන ওই ආයතන හය. අපිට කෙලෙස් දෙන්නේ, ගුටි ගැට කන්න වෙන්නේ, දුක් විඳින්න වෙන්නේ ආයි ධම්මායතනය කියලා බේරලා නෙමෙයිනේ. නේද? එකම විදිහට ගුටි ගැට කන්න වෙනවනම් දුක් විඳින්න වෙනවනම් ආයි චක්කු කතා ධම්ම කතා නැහැ. ඔක්කොම ටික එකතු කරලා තමයි මේ තියෙන්නේ හදලා. ඒ හින්දා ලෝකෙ කිසි කෙනෙක් අරගෙන යන්නේ නැහැ. තණ්හාව කියන්නේ ඕක. හොඳට මතක තියාගන්න ඕනේ අපි හිතන්නේ තණ්හාව නැති වෙනවා කියලා. කි එකදු ඇල්පිනිත් එක දෙයක් දාලා යන්නේ අපි. යන්නේ ඔක්කොම ටික අරගෙන. තණ්හාව නැහැ කියලා කියන්නේ යනවා ආයි චුට්ටකත් අපේක්ෂාවක් නෑ ආයෙන්න. කිසි දෙයක් ඉතුරු කරන්නේ නැතුව යනවා. පුළුවන් නම් තණ්හාව නැතුව යන්න හවසට. නියම තණ්හාව නැහැ කියන්නේ උවමනාවක් වෙලවත් එන්න බෑ ඔයාට ආයෙ. එහෙම එකක් නෑ. ආයෙත් එන්න තව කෙනෙක්ව නැවත හම්බ වෙන්න මේ එයාගේ ලිපිණිය අරන් යනවා කියන්නේ තණ්හාව නෙමෙයිද? එයාව හම්බ වෙන්න මේ පන්සල තියනවා කියලා ඔය එයාගේ ලිපිණිය අරගෙන යන්නේ ආයෙත් හම්බ වෙන්න එන්න. ආන්දවත් දෙයක්. එහෙම එකක් නෑ අතීතේ නිරුද්ධ වෙනවා. වාහන ඕනේ නෑ. පාර දින කොළ කැල්ලක් බලලා අනිත් පැත්තට උන්ට ඒකවත් දාලා ගිහිල්ලා නැහැ. ඒකත් අරන් ගිහිල්ලා තියෙනවා. භාවනා කරනකොට සමාධි සමාධි පැත්තෙන් යනවා. එහෙම එනකොට මට දැනෙනවා එළම කියන්නේ ධාතු ධාතු අර රස්නේ එක ඒක දැනෙනකොට ඇඟ කොහොම සීතල ඒක ධාතුවක් කියලා හිතෙන කියනකොට ඒක යනවා. ඒ වගේම පස්සේ බින්දක ඉන්දලමන්ට හෙල්ලෙනස ආයෙත් ඒක දැනෙනවා. ඒක නිකන් හැබැයි හිතෙන් දැනෙන්නේ. මට ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය ඔක්කොම මනෝමය රූප කියලා තමයි. ඒක තමයි ඒක එනකොට අත්හැරෙන්නේ. ඔය කිසිම දෙයක් නිසා උසස් බවක්වත් පහත් බවක්වත් පණවන්න බෑ. භවනා කරගෙන යනකොට විඥාණයම අත්දැකීම ඊට පස්සේ අපිට ලැබෙන්න ඕනේ කුමන අත්දැකීමක් ඇති වුණත් සංකතයි කියලා කියන්නේ සකස් වෙච්ච මේ ආයතනයට හැදිච්ච නම් ආයතෙන් ටික නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙනවා නම් ඒක බැහැර දෙයක් හිතට ගන්න එපා කියන එකට තමයි තියෙන්නේ. මොකද ඊට පස්සේ ඔය අපිට මේ ඇත්තටම අපි පරිහරණය කරන මේ කය නෙමෙයි. අපි මේ භෞතික කය කවුරුවත් දැකලවත් නැහැ හීනකින්වත්. පේන්නේ නැහැ. භෞතික කය කිසිම කෙනෙකුට හීනකින්වත් පේන්නේ නැහැ. දැනුත් පේනවා කියලා අපි හිතාගෙන ඇති එහෙම පේන්නේ නැහැ. අපි දැනුත් ඉන්නේ මනෝමය සිද්ධියකින්මයි. දැන් ඇස් දෙක වහගෙන බලන්න තමන්ට තමන් ඉන්නවා කියලා තේරෙනව නේද කියලා? තේරෙනවනේ? තමයි කයිද? ඔය හිතට පේන මනෝමය කය. දැන් හිතාගෙන ඉන්නවා අපි මේ කය දැක්කේ කියලා. ඔය හිත මේ කයට බැහැලා තියෙන හින්දා මේ කය මම වගේ පේන්නේ අපිට. හිතේ මම කියන හැඟීම තියෙන්නේ ඒ විඥානයේ මේ රූපෙට බැසගෙන හින්දා මේ මම වගේ ඔයගලන්ට පේන්නේ. අපි කියමු මේ කය මම නම් Taman නම් කොහොමද ඔයගොල්ලෝ ඔයගොල්ලන් හීනෙන් දකින්නේ? දැන් ඔයගොල්ලෝ හිතනවා නම් මේ කය Taman හින්දායි කයටයි Taman කියන්නේ මේ කයමයි මම කියලා ඔගොල්ලන්ට හිතෙනවා නම් මම අහන්නේ ඇස් දෙක වහගෙන හීන දකින්නකොට හීනෙන් දුවලා නැද්ද? Taman කතා බහ කළා නැද්ද? ඒ වෙලාවට ওই කය කොහෙද තිබ්බේ? එතකොට කය Taman නම් අර කියලා මොකද වුනේ? කොහොමද යාවේ? දැනුත් ඒකමයි තියෙන්නේ. ඒ මනෝමය සටහන ඇතිරි වෙච්ච හිත ඔය කයේ තියෙන නිසා. මේ කයේ තියෙන නිසා. මම වගේ තේරෙනවා අපිට මේ කය. දැනුත් චුට්ටක්ව නොදන්න නොතේරෙන මලමිනියන් කියන්නේ. අපි සම්පූර්ණ මනෝමය කයකින් ඉන්නේ. හරි. අපි කියමු. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇහැ දැකලා තියනවද? ඇයි ආය hina වෙනවා? ඈ කන්නාඩියේ තියෙන්නේ ඇහැද? ඇහෙන් පෙවුණු රූපයක් නේක? නේද? ඇහි කෘත්‍ය නම් රූප පේන්න ඕනේ. කන්නාඩිය ඇස් තියෙන්න පුළුවන්ද? එහෙම ඈ ඒක ඇස් දෙක නම් මේ ඇහැ අඳුර පේන්නේ කන්නාඩිය තියෙනවද? නේ. කන්නාඩිය ඇස් තියෙනවද? ඒක බාහිර රූපේ. දැන් එහෙනම් අපේ ඇස් දෙක කියන්න මට. දැකලා තියෙනවද? ඇහැ ගැන මනෝමයෙන් උපකල්පනාවක් මෙතක තියෙන්නේ මගේ ඇහැ කියලා කවදාවත් ඇහැ කියලා එකක් අපි දැකලා නැත්තම්. මනෝමයෙන් ඔක්කොම වතු කරගෙන ඉන්නේ මනෝමය. බුදුරජාණන් වහන්සේ බලන්න මොනතරම් දක්ෂද මොනතරම් ඇත්තද කියන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි චක්කු අනිදස්සන දකින්න බෑ. ඇහැ කියන්නේ කවදාවත් දකින්න බැරි දෙයක් කියන බුදුරජාණන් වහන්සේ. යේන අනිදස්සන චක්කුණා යේන සනිදස්සන රූපම් පස්සීවා පස්සිසතිවා පස්සී පස්සීවා පස්සතිවා පස්සිසතිවා යම් දකින්න බැරි අනිදර්ශන ඇහැකින් සනිදර්ශනෝ රූපය දැක්කේ හෝ දකී හෝ දකින්නේ නම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ඇහැට කියන අනිදර්ශන දකින්න බැහැ. එතකොට නොදන්නා කවදාවත් දැකලා නැති දෙයක් ගැන අපිට දුක එන්න පුළුවන්ද? බෑ. එහෙනම් අද අපි දුක් විඳින ඇහැ කෙලෙස් වලින් තියෙනවා. අද අපි දුක් විඳින ඇහැ කියන්නේ කණ්ණාඩිය දිහා බලලා කණ්ණාඩිය කියන්නේ රූපයක්නේ. ඒ රූපය දිහා බලලා මගේ ඇහැයි කියලා හිතාගත්ත එකක් හෝ පත්තරයක තියෙන කඩදාසියක් දිහා බලලා මේ ඇස් දෙක මේක මෙහෙමයි කියලා හිතාගත් එකක් හෝ වීඩියෝ පටයක තියෙන ඇහක් බලලා මේකයි කියලා හිතාගත් එකක් හෝ තව ඇහක් දිහා බලලා තව රූපයක් මේ මේද ඇස් පේන්නේ නැහැ මට ඉස්සරහින් තව රූපයක් රූපය දිහා බලලා මගේ ඇස් දෙකත් මෙහෙමයි කියලා හෝ ඔක්කොම මනෝමය හදාගත්ත සංකල්පනා ටිකකින් මගේ ඇහැ මේ ඇහැ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ ඔය මනෝමය ටික නිරුද්ධ වුණොත් තියෙන එක නොදන්නකොට මනෝමය ටික අතහැරුණොත් එයා ඇහෙන් දුක් විඳින්න ඇහෙන් මිදුණා. ඇහැ නිරුද්ධ. ඔකට මම උපමාවක් කියනවා. දැන් අවුරුදු 3 4 කතර පුංචි දරුවෙක් ගන්න. එයාට ඒ පුංචි ළමයාට වකුගඩු හදවත කියලා එකක් තියෙනවද නැද්ද? තියෙනවා. එයා දන්නවද? වකුගඩුව මේ වකුගඩුවේ හරස්කඩ මේ හදවත මේ හදවතේ හැටි මේ කපාට තියෙනවා මෙහෙමයි. නිමිති තියෙනවද? මොනවද එයාට වකුගඩුව නිසා එන දුක්? හදවත නිසා එන දුක් මොනවද? මොකුත් නැහැ. එයා කවදාවත් දැකලත් නැහැ, දන්නෙත් නැහැ, අහලත් නැහැ. ඒ ගැන හිතින් කියින් කිරින් හිතින් කියින් කිරින් කරන්න පොඩි ළමයා දන්නවද? නෑ. හිතින් කියින් කිරින් කරන්න හිතන්නවත් දන්නේ නෑ. කියන්න කරන්නවත් මොකුත් දන්නේ තමන් නොදන්න තමන්ට හිතින් කියින් කිරින් කරන්න බැරි තැනක ඉඳිමින් ජීව ජීවිතවත්ම උදව් වෙනවා නේද? ඒකට කියනවා දිවි කෙලවර කොට ඇති. පූර්ව කර්මෙන් හටගත්තු දැන් ඒක ජීවිතය වෙලා නම් තමන්ව දන්නේ දැන් ඒ සඳහා වකුගඩුව හදවත නිසා ඒ ළමයට කර්ම රැස් වෙයිද? නෑ. අකුසල් සිද්ධ වෙයිද? කුසල් සිද්ධ වෙයිද? නෑ. කුසල්වත් අකුසල්වත් කර්මවත් අවිද්‍යාව තියෙයිද? හම්බ වෙලත් නැත්තම් නේද? ඒක ජීවිතේ වෙලා නේ. මොන හොඳට බලන්න. ටිකක් ලොකු වෙනකොට වෛද්‍ය ශිෂ්‍යයෙක් හරි වෙනකොට ටික ලොකු වෙනකොට මිනිහක් කපන එක දිහා බලලා මේ තමයි වකුගඩුව කියන්නේ මේ තමයි වකුගඩුවේ හාරස්කඩ මේ තමයි හදවත මේ තමයි හදවතේ හාරස්කඩවල කියලා දැන් ඔන්න ඔන්න දැන් නිමිත්තක් එනවා මට වකුගඩුව හදවත ගැන දැන් ඉගෙන ගන්නවා. පත්තරයක දැකලා වීඩියෝ පටයකින් දැකලා ඉගෙන ගන්නවා. දැන් හදවත ගැන දන්නවා වකුගඩු ගැන දන්නවා. දැන් එයා හිතාගෙන ඉන්නවා මේ හදවත ගැන වකුගඩු ගැන මම දන්නේ මං ගාව තියෙන හදවත ගැනයි වකුගඩුව ගැනයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් ওই දැනුම නැති කාලෙත් මේ ටික තිබුණා ජීවිතේ වෙලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හිතාගන්නේ මේ දන්නේ තමන් ගාව තියෙන එකමයි කියලා. නමුත් පින්වතුනි ওই දැන් වකුගඩුව වකුගඩුවේ හරස්කඩ මේ කියලා ඔය හොඳට නිමිත්තක් තියෙනවා නම් හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙනවා බලන්න ඔය මේ වකුගඩුවට අයිති නැහැ ඔය තමයි කර්ම. තියෙන වකුගඩුව අතහැරනාම ඊගවට වකුගඩුවක් හදාගන්න තියෙන ටික ඔය. අනේ කොහොමද තේරෙන්නේ? ඒ පොඩි ළමයාගේ හදවත වකුගඩුව වගේමයි මේ ඇහැ. තමන්ගේ ජීවිතේ වෙලා පෙනෙනවා කියන සිද්ධිය වෙනවා එයා දන්නවත් නැහැ ඒ ඇහැ ගැන. ටිකක් ලොකු වෙනකොට පත්තරයකින් බලලා තව එකක් දිහා බලලා කණ්ණාඩියකින් බලලා මේ ඇහැ මගේ ඇහැ මෙහෙමයි කියලා දන්නව නේද දැනුම? අපි හිතාගන්නේ මේ ඇහැ කියලා. හොඳට බලාගන්න ඔය තමයි කර්මය මේ පෙනෙන ඇහැ නැති වෙනකොට නැවත අහ කදාගන්න තියෙන දැනුම ඔය. ඔය ටික තියෙන තාක් නැවත ඇහැක් ලැබෙනව හොඳට දැනගන්න. ඒක තේරුම් කරගන්න ඕනේ. පු පුරාණ කර්මයෙන් හටගත්ත ටිකේ ලක්ෂණය තමයි හිතින් කියින් කියින් කරන්න බෑ. කර්මය කියලා කියන්නේ මොකද්ද? කායකම, වචිකම, මනෝකම හිතන්ද කියන්න කරන්න පුළුවන් නම් යමක් ඒ තාක් දකින්න කර්මයි. ඔයගලගේ ඇහැ ගැන අද හිතන්න පුළුවන්ද මොන හරි? පුළුවන්. කියන්න පුළුවන්ද? පුළුවන්. ඇහැ මැද කළු ඉංග්‍රීසියක් තියෙන සුදු පාටයි ඇහි පිහාට වලින් වට වෙලා කියලා කියන්න පුළුවන් නේ ඇහැ ගැන විතරයි. එතකොට ඇහැ ගැන හිතන්න කියන්න කරන්න පුළුවන් නම් දැනගන්න මේ කර්මය යද. මේ තමයි කර්මගත වෙන නිමිති චේතනාව තමයි ඇහැ. ඇහැ කියන චේතනාව තිබුණා සිතින් කියින් කියින් කරන්න පුළුවන්. ඒ තමයි කර්ම. ඔයගලන්ට අද කර්ම ක්ෂය වුණොත් ඔය ඇහැයි සිතින් කියින් කිරුනේ ටික ඔක්කොම නැති වෙනවා. හැබැයි නැති වුණා කියලා අර පොඩි ළමයාගේ තියෙන වකුගඩුවත් වකුගඩුව ගැන හිතන කියන කරන් ටිකක් නැති වුණේ මැරුව ගොල්ලම. එයා දන්නා පරාසය නැති වුණා කියලා ජීවිතේ නැති වෙන්නේ නැහැ නේ. දන්නා ටික ආගන්තුක එකක් නේ. ඒ නිසා ඕගොල්ලෝ ඇහැ ගැන ඇහැක්ක තියෙන සිතින් කියින් කියින් ටික නැති වුණා කියලා. රූප බලන්න බැරිම වෙන්නේ. එතකොට තමයි නියම විදිහට කෙලෙස් නැතුව ඇහැ පරිහරණය කරන්නේ. මතු ආය ඇහෙන් උපදින්න හේතුනේ. ඇහැ අනිමිත්තයි යාට. අනිමිත්ත තැනක ඉඳගෙන ඇහැ පරිහරණය කරනවා. දැන් අපි ඇහැ පරිහරණය කරනවා අපෝ ඇහැක් ලැබෙන විදිහට. ඇයි මේ ඇහැ අතහැරනකොටම ওই ඇහ සිහි වුණොත් මරණහතන මොහොතේ. තණ්හාව එන්නේ නැද්ද? එනවා. ওই ඇහ සිහි වෙන්න බැයිද? පුළුවන්. නමුත් මේ තියෙන හැම සිහි වුණොත් බැරි වෙලා නිවන් දකින්න බැරි වෙනවා. නමුත් තියෙන ස්වභාවය කියන එක තියෙන්නේ කෙලෙස් නැති කළ ජීවත් වෙන්න පුළුවන් මට්ටමට. ඔය ඇහැ වගේම තමයි කන කියන එක. කන කියන එකත් කවදාවත් දැකලා නැහැ. නාසයත් එහෙමයි. ඊට පස්සේ දිවත් එහෙමයි. ඊගාට පුදුම දේ තමයි මම කිව්වොත් ඔයගොල්ලෝ පිළිගන්නේ නැන්නේ. ඔයගොල්ලන්ගේ ශාරීරිය ඔයගොල්ලෝ දැකලා දිනනද කියලා ඇහුවොත්. ඔළුවේ හත ගහගන්නේ අහතට පොළොව වගේ සිද්ධියකින් බුදුදහම බොහෝම ගැඹුරුයි. අපි කවදාවත් අපේ ශරීරය දැකලා නැහැ. පිළිගන්නවද? මම කියන කොටස්වත් දකින්න පුළුවන් නම් ඒත් කවන්නේ ඕගලන්ට පුළුවන් මේ ඇහෙන් රූපයක් බලන්න නේද බලන්න පුළුවන් රූපය කියන එක ආධ්‍යාත්මිකද බාහිරද රූපය කියන එක දැන් අපි ආයතනොත් ඉගෙන ගත්ත ආධ්‍යාත්මික බාහිර කියලා නේ ඇහැට බලන්න පුළුවන් මොනවද ඇහැට පේන්නේ මොනවද රූප රූප හොඳට හොඳට මතක තියාගන්න ඒ රූපය ආධ්‍යාත්මිකද බාහිරද බාහිරයි. රූපේ කියන එක බාහිරමයි. දැන් මෙහෙම කළා බැලුවාම මේ ඇහැට සාපේක්ෂව බාහිර රූපයක් හම්බ වෙලා මිසක මේ කය කියන එක නෙමෙයි. කය දැකලවත් නෑ අපි. කය කියන්නේ යමක් අහුවෙන මෙහෙම ඇල්ලුවොත් මට මේ ගැටෙන්න මෙන්න මේ චුට්ට විතරයි කය මගේ. ඒ වෙලාවේ කයයි පුට්ටබ්බයයි දෙක නිසා කය විඤ්ඤාණය. පිළිගන්නවද නැද්ද? කායම් පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන. මොනෙමේ ඔය එකයි මම කිව්වේ. ඔන්න ඔය මට්ටමට ආවහම කෙලෙසුන්ගේ මිදෙන්නේ අපි ඉදීම. අපි මේ ඉන්නේ තාම මහා කෙලෙස් එකේ මැදම ඉන්නේ. වෙහෙසක් නැතුව අපිව මිදෙනවා හිත සමාධිය මහාම. තේරුම් කරගන්න එක එක දෘෂ්ටි වල පැටලෙන්නේ නැතුව මේ හිත සමාධි කරන මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් දකින්න. දැනගන්නකොට මනසේ ඊළඟ ආත්මයක කියන පුරාණ කර්ම සංඛ්‍යාව වැඩි කිරසම්පතේ කියන පුරාණ කර්ම වලට වැඩි. එහෙම කියන්න බෑ. එකම අවි එකම මට්ටම. දැන් අපි දකින්නවා කියලා කියන්නේ නම් සිතේකින් ආලෝකය ඇවිල්ලා අහකට වටුනහම ඒකෙන් අපි කියන යම් දෙයක් අපි ඉගෙන ගන්න එකනේ. දැන් මම අත දිහා බලලා මේක අත කියලා දකින්න දකින්න බෑ කියන්නේ කොහොමද? මම කියන්නේ දකින්න බෑ නෙමෙයි ඔය පේන්නේ රූපයක් කියලා කියන්නේ. ඉතින් හරි. රූපය තමයි අපි දකින්නවා කියන්නේ. රූපයක් තමයි හරි. මම කියන්නේ ඇයි රූපය බාහිර රූපය ආධ්‍යාත්මික කය කියලා ගන්න කියලා. කය නේද? ඒක අපි අත කියලා අපි ගන්නේ. <laughs> ඒක තමයි ඔකෙදි අපි මාර්ගය කොටස් තියෙනවා බලන්න තුනම කොටස් තියෙනවා තියෙනවා අත්ත වශයෙන් අපි අපිට කියනවා වගේ දැන් අපි අපේ මුළු අපි සම්පූර්ණයෙන්ම අපිට දකින්න බෑ ඒක පිළිගන්නවා හැබැයි දැන් වෙන කෙනෙකුගේ රූපයක් අපිට දකින්න බැරි අපි දෙනවා පුළුවන් හරි අපි මෙහෙම කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැට පේන්නේ වර්ණ සතහනක් විතරයි කියනවා ඒ ඔක්කොම අයිති වර්ණයට. හැඩය කියන්නේ මේ වර්ණය මෙතනින් ඉවර නිසා හැඩයක් වෙන්නේ. ඊට පස්සේ වෙන වර්ණයක්. එතකොට හැඩයක් වෙනවා අවකාශ ධාතුට සාපේක්ෂව. මේ වර්ණය මෙතනින් ඉවරයි. ඒ නිසා අපිට හැඩයක් වෙනවා වර්ණ සටහන. ඒ කියන්නේ විත්තේ මම ලොකු ස්ටිකර් එකක ලොකු ෆොටෝ එකක් ඇලෙව්වොත් ඔබතුමන්ට පුළුවන් ද ওই ෆොටෝ එකේ අතක් දකින්න? ෆොටෝ එකේ ෆොටෝ එකේ අතක් තියනවාද? දැන් ලොකු ෆොටෝ එකක් අලවනවා මම. තේරෙනවද කියලා. ෆොටෝ එකේ අත කියලා අපි හිතාගෙන ඉන්න සටහන් විද්‍යමානයේ ෆොටෝ එකේ අත තියනවාද? නෑ. අතකින් කරන කෘත්‍ය කරන්න පුළුවන්ද? බෑ. දැන් ෆොටෝ එකේ මිනිස්සු ඉන්නවද? මේ ඉන්න සටහන මේ විදිහටම කැමරාවකින් මේ දැන් ගහලා ඔය මට්ටමට අර බිත්තිය ගැහුවොත් ඔබ තමයි මොකද්ද කියන්නේ? මේ ඉන්නේ මේ ෆොටෝ එකේ කොයි කෙනාද ඔය කියන අත කොයි මිනිහයද ඉන්නේ? මේ මොහොතේම කැමරාව එක මේ මුළු ඔක්කොම අහුවෙන්න ගහන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. පුළුවන්. ඒ සටහන එහෙමම ගැහුවොත් ඔබතුමා ඒ ෆොටෝ එකේ මේ අත තියෙන මේ මිනිහෙක් කියලා පෙන්වනවා මේ දැන් පෙන්වන්නේ නැහැ. ඒකේ බැයි නම් මේ දෙනුත් බෑ. මොකද ඇහැට පෙන්නේ ෆොටෝ එකක් විතරයි. ෆොටෝ එකකින් කෙනෙක් ආත්මයක් දකී නම් මම මොකද කරන්නේ? ඒ දක්ෂ නැතිකම මනසේ මිසක ෆොටෝ එක ෆොටෝ එක හැටියට බලාගන්න අපි දක්ෂ නැතිකම මිසක ඈ ෆොටෝ එකෙන් ජීවියක් පනවන්න බෑ ෆොටෝ එකක් කවුරු හරි කියනවා නම් මේක ෆොටෝ එකක් හැටියට මේ මොහොතේ ගහන්න බෑ කියලා කියයිද මේ සතහනම ගන්න බැයිද කැමරා කාටයකට අරගෙන පිටියේ ගැහුවෝ ඔප්පු වෙනවද නැද්ද එහෙනම් මේ දරු ෆොටෝ එක කියලා කුසලයේ. ඒ නිසා අපි හොඳට මතක තියෙන්න ඕනේ මේ පුටුවේක ඇතුලේ අපි අත්දකින්නවා. පිටියේ තියෙන පුටුවේක ඇතුලේ අන්න කුරුල්ලෙක් දේවල් දකින්නවා, අත් දකින්නවා, මිනිස්සුયો දකින්නවා, කාර් දකින්නවා ෆොටෝ එක ඇතුලේ. නමුත් හොඳට බලන්න මේක ෆොටෝ එක ඇතුලේ මානසින් බෙදීමක් විතරයි. ඒ වගේ මේක ෆොටෝ එක ෆොටෝ එක ඇතුලේ මේ ඉඳගෙන ඉන්න අය දකින්නවා, අතපය දකින්නවා, මූණ වල දකින්නවා, කණ්ණාඩි මේක දකින්නවා. මේ අපි මනසින් බෙදාගෙන ඉන්නේ. නමුත් චිත්‍ර චිත්‍ර බුදුරජාණන් වහන්සේ හොඳට දේශනා කරනවා. සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රණිකතේව ලෝකේ. ලෝකේ චිත්‍රය එහෙම තියෙනවා. කාම කියලා කියන කල්පනාව වශයෙන් පුරුෂයා තුළ උපදින කල්පනාව. කල්පනාව කියන්නේ. එහෙමයි අපි මහත්තයා දැන් බුදුදහම කියලා කියන්නේ අවිද්‍යාව සහගත අපි හුරු වෙච්ච මනසට වඩා ගොඩාක් ගැඹුරු පැත්තක් වෙන සිද්ධියක්. මේ අපිට බුදුරජාණන් වහන්සේ පේන්නේ නැහැ කියලා කියන්නේ පේනවා. පේන්නේ ඇහැට පේන්නේ වර්ණ සටහනක් කියලා. ඊට පස්සේ කනට ඇහෙන්නේ ශබ්ද මාත්‍රයක් කියනවා. ඇහෙන දේ පේන්නේ නැහැ කියනවා. පේන දේ අහන්න බෑ කියනවා. අහුවෙන දේ පේන්නේ නැහැ කියනවා. පේන දේ අහුවෙන්නේ නැහැ කියනවා. එතකොට දැන් අපිට හිතෙනවා නම් මේ පේන්නේ අතයි කියලා අන්ධ වගේ කෙනෙකුට අත තියෙනවනේ. ඒකෝ පේන්නේ. පේන්නේ අත වුණොත් පේන්නේ නැත්නම් අප නැති වෙනවා. නමුත් අපි හොඳට තේරුම් කරගන්න ඕනේ අර මං කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික ඒ ඒ කෘත්‍යයෙන් දකින්න නුවණින් දකින්න වෙනවා මිසක අපිට ලෝකේ හම්බ වෙලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටික විතරමමයි හම්බ වෙලා තියෙන්නේ. පොළොවේ හිටගෙන මේ වටපිටාව අපිට බලන්න පුළුවන්. ඔක්කොම වටපිටාව පෙනේ. නමුත් හිටගෙන ඉන්න තැන පේනවද? ඒ වගේ ඇහෙන් ඇහැ උදව් කරගෙන ඇහි පිහිටලා මේ විඥානය බාහිර අරමුණු දකිද්දී හිටගෙන ඉන්න තැන වගේ විඥානයේ පිහිටලා තියෙන ආයතනේ හිතට පේන්නේ නැහැ. යමක් දැනගන්නකොට ඒකට ගැටෙන ඔක්කොම දේවල් දැනගත්ත හැකි. ඒ පිහිටලා තියෙන කය දන්නේ නැහැ. හැම වෙලාවෙම ඒ ඒ වස්තුව අපි දන්නේ නැහැ වෙලාවට. අනිත් ආයතනකින් දැනගන්න බෑ. දැනගන්න පුළුවන් ආයතනේ හම්බ වෙන්නේ කනෙන් රූපේ හෝ ඇහෝ පේන්නේ දැනගන්න බෑ. ඇහැ උපදින වෙලාවේදී ඇහැට ඇහැ පේන්නේ. එතකොට හැම වෙලෙම අපි අනිමිත්තයි. කියලා අපි අල්පනිතකින් යන්න කියලා. ඔව්. එතකොට අපිට ඒ කාය ස්පර්ශය ඇති වෙනවනේ. එතකොට කාය කියන්නේ ඒක විතරයි. එච්චරමයි. එච්චරමයි කාය කියන්නේ. ඇයි එච්චරමයි කාය කියලා කියන්නේ? මෙහෙම පේන ටික ඇහැට නම් පේන්නේ. ඇහැට නම් පේන්නේ. පේන ඔක්කොටම දැනුම් නැහැනේ. ඕක අපිට දැල්ලා ඉඳන්. උපන්න දවසේ රැස්න පින කෙනෙකුට ඇන්නොත් මේ අපිට පිච්ච ටික නැවෙනවද එයාට? නැහැ. නේද? ඒ වෙලාවට කය කියන්නේ එච්චරයි. <laughs> එතකොට අනික ඒකෙත් බලන්න දැන් මම කියන්නේ ඔයගොල්ලෝ තාම මේ මට ගොඩක් දක්ෂය කියලා දෙන්න බෑ ඔයගොල්ලෝ දක්ෂම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ස්කන්ධ ධාතු ආයතන කියන ටිකේ පෞද්ගලික ගති ලක්ෂණ ටිකේ දක්ෂ වෙලා තිබුණා නම් ඔయిత වඩා මට කියන්න පුළුවන් ඒ කියන්නේ ස්කන්ධ කියන්නේ මොනවද ධාතු කියන්නේ මොනවද ආයතන කියන්නේ මොනවද කියලා ඕවා වචන ඉගෙනගෙන වචන වල අර්ථ ටිකක් හරි ඉගෙනගෙන තිබුණා නම් ඒකේ දක්ෂකම අඩුයි කියලා තේරෙනවා මට. ඒ හින්දා මම මේ විස්තර කරන එක ටිකක් අපහසුයි විස්තර කරන්න. මොකද ඒකට හේතුව අපි නිකමට ගමු නොතේරෙනම නෙමෙයි. දැන් චක්කු විඥානය කියන එක උපදින්නේ උපදින්න වස්තුව වෙන්නේ මොකද්ද ආරම්මණය වෙන්නේ මොකද්ද කියලා හුත් කියන්න දන්නේ නැහැ නේ තේරෙනවද? රූපය ආරම්මණය කරගෙන චක්කුව වස්තු කරගෙන චක්කු විඥානේ උපදින්නේ ඇහැ කියන එක තමයි වස්තුව. ඒකයි කියන තැන. නේද? ඇහැට ගැටුනොත් උපදින හිත මොකද්ද? චක්කු විඥානේ. හොඳට ඒක මතක තියෙන්න ඕන. කනට ගැටුණොත් නාසයට ගැටුණොත් දිවට ගැටුණොත් කයට ගැටුණොත් කාය විඥානය. හරි. ওই ටික ඇති ඉතුරු ටිකට යන්න අපි දැන් බලමු. දිවට ගැටුණොත් කාය විඥානය උපදින්න පුළුවන්ද? ඔය වෙනද? කොහොමද අදච්චයි? දිවට ගැටුණොත් කාය විඥානය උපදින්න පුළුවන්ද? බෑ. දිවට ගැටුණොත් ගැටෙන රසක් උපදින්න ඕනේ ජීව විඥානේ. දැන් මම කියන්නේ අන්න එතන එතන මෝඩකම කතා කරන්න ඕන. අපි හොඳට තේරුම් කරගන්න ඕන දිව කියන්නේ මොකද්ද කියලා. දැන් මේ දිව කියන එකට ඇල්පෙනිත් එකකින් අරගෙන ආයින්ද. ඇල්පෙනිත්ක් අරගෙන දිව කියන එකේ ඕනම තැනකට අනින්ද දැනෙන වේදනාව මොකද්ද? කාය විඥාන. දිවට ගැටිලා කාය විඥානේ උපදින්න පුළුවන්. ඒකයි ප්‍රශ්නේ. පුළුවන්? ඒක නෙමෙයි ප්‍රශ්නේ. දිවේ පර්පස් එක රස දැනීම නම් අතකොට අපිට කියන්න පුළුවන් එතන දිව්‍යා විඥානය කියලා. නමුත් දිවට යැපෙන දේ හොඳට තේරුම් කරගන්න ඕනේ. ඒ කය. ඒ ඒක ඇන්නහම කයට ගැටෙන්නේ දිව හින්දා නෙමෙයි කය නිසායි කාය විඥාන තුනේ කය. දිව කියන එක හොඳට දැනගන්න රසට සාපේක්ෂව දිව උපදිනවා මිසක දිව කියලා තියෙන එකක් නෙමෙයි. අද අපි හිතාගෙන ඉන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වන් පරිහරණය කරන දිවක් තියෙනවා කියලා නැහැ. කයේ මෙතන ඇසුරු කරගෙන අවස්ථාවට දිව කියන එක උපදින්නේ. නෑ අපි ඒක නාහෙන් ගන්න එක වෙනම එකක් මතකින් ගන්න එක වෙනම එකක්. අපි මෙතන මේ වෙන සිද්ධියක් ගැන කතා කරේ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව කියන එක අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් දිව කියනවා. දිව කියන එක තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන්න කියනවා. දැන් අපිට තමයි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම තියෙන දිවක් තියෙන. ඒ හින්දා අපිට දිවකින් ගුටි කන්න පුළුවන්. ඒ දිව කපලා දාන්නත් පුළුවන් නේ අපේ. නේද? නමුත් බුදුරජාණන් මේ ධර්මයේ කෙරවලට යනකොට රස දැනුණු එකින් දැනගන්න දිව ඉපදිලා කියලා. දිව උපන්නව දැනගන්න රස දැනෙනවමයි. දිව උපන්නා කියන්නේ රස දැනුණව දැනගන්න දිව ඉපදිලා. දිව උපන්නව දැනගන්න මොකද්ද? රස දැනෙනවා රස දැනුණොත් දිව ඉපදිලා. එහෙමයි දැනගන්න ඕනේ. එතකොට ඒිට මෙහා හතර ඉරියව්වෙන් පවතින දිව කියලා එකක් තේරෙනකොට ටග්ගල දැනගන්න මේක මනෝයි මේක තමයි අවිද්‍යාව. මේක තමයි කෙලෙස කියලා. දැන් රෝස පාටට දත් ටික මැද්දේ හතර ඉරියව්වෙන් පවතින දිවක් තියෙනවා කියලා අපිට තේරෙනව නේද? ඔන්න ওই ටික ඔක්කොම මනෝයි. ওই ටික මනෝමය තියෙන ඔය ටික තමයි දුක් විඳින දිවෝය. ඔය ඔය ටික අතහැරුණොත් අවස්ථාවට රස දැනගන්නත් පුළුවන්. නමුත් ඒකේ මමායනය කරන්න හිතින්නෙත් නෑ. හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකින් ජීවිතය පවතිනවා. රහතන් වහන්සලාට වෙන්නේ දිව පවතිනවා මේ විදිහට අනිත් දිවේ අනිත්‍යයක් දකිනවා. දිව ආරම්භය මම මගේ කියලා හිතන්න ගන්නවත් බෑ. ඔතෙන්ට ඕගොල්ලෝ කවදා හරි අපි ඔක්කොමලා එන්න ඕනේ. නමුත් මේක දැනගෙන ඉන්න ඕනේ. අද අපි ඉන්නේ කොහෙද යන්න තියෙන්නේ කොතනද කියන එක. මේ මම කිව්වට නෙමෙයි ඕගොල්ලෝ පරීක්ෂා කරලා බලන්න මේවා ඇත්තටම වෙනවද නැද්ද කියලා. මම මේ ඔක්කොම කියන්නේ එකක්වත් අදහන්න නෙමෙයි. කරගෙන යනකොට ලැබෙයි කියන එක නෙමෙයි. දැන් පරීක්ෂණය කරලා බලන්න මේ ඔක්කොම දේවල් කියන්නේ. විශ්වාස තියන්න නෙමෙයි. තම තමන්ම අත්විඳින්න. නේද? ඊට පස්සේ නාසය. ගන්න මේ නාහසය කියන එකේ ඕනම තැනක අල්පනිතිකින් අයින්ද. උපදින හිත මොකද්ද? කාය විඥානය. එතකොට ඒක නාසය නම් නාසයට ගැටලා කාය විඥානය උපදිනවද? කය නිසානේ කාය විඥානය උපන්නේ. එතකොට කෝ නහය? නහයත් ඒ වගේ යම් වෙලාවක ගඳ සුවඳක් දැනුනොත් හොඳට දකින්න ගඳ සුවඳට සාපේක්ෂව නහය දකින්න වෙන්නේ. නහය දැක්නේ උපන්නොත් ගඳ සුවඳක් දැනෙනවමයි. ගඳ සුවඳක් දැනුනොත් නහය උපදිනවමයි. ගන්ධ සුවඳ දැනෙනකොටම දකින්න පෙර නොතිබීම නහය ඉපදිලා කියලා. ගන්ධ සුවඳ නොතේරෙනකොටම දකින්න දැන් නහය නිරුද්ධයි කියලා. හතර ඉරියව්වෙම තියෙන මේ ගුහාව වගේ තියෙන නහය සිහි වෙනකොට ඕක දකින්න මනෝමමයි තියෙන්නේ. ඒ කියන්නේ කණ්ණාඩිය දිහා බලලා දැන් මෙහෙම ගැටුණොත් මේ නහය ඇල්ලුවා නෙමෙයි මනෝමෙන් තක්ගල සිහි කරගෙන තියෙන්නේ. ඇල්ලුවා කියලා. නැත්තම් පේන්නේ නැහැ මේ අතට ගැටුනේ රූප දෙයක් විතරනේ. තේරුණාද කියන්නේ? ඊට පස්සේ කණ්ණාඩියක එකක් හෝ රූපයක තියෙන එකක් හෝ තව රූපයක් හෝ මේ නහය නෙමෙයි මේ කයේ කොටසක් අපි හිතාගින්න නහය කියලා. නහය කියන්නේ කෘත්‍යයට. නහය කියන්නේ කෘත්‍යයට. එතකොට ඊගාවට කන දැන් මේ කන කියන එකේ ඕනම තැනකට ඉල්කියා ඉන්දිකටුවකින් අල්පනිතකින් අල්ලලා බලන්න උපදින හිත මොකද්ද? කාය විඤ්ඤාණය. කන නම් කාය විඤ්ඤාණය උපදින්න පුළුවන්ද? බෑ. එහෙනම් කෝ කන? අන්න ඒකෙදි හොඳට දකින්න ඕනේ කන යම් වෙලාවක උපන්නා නම් සද්දයක් ඇහෙනවම. සද්දය ඇහුනොත් කන ඉපදිලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට උපදිනකොට ওই ලක්ෂණය. අධිකම ලැබනවා කියන මට්ටමට එනකොට අපේ මනස ওই මට්ටමේ පවතිනවා. එතකොට හතර ඉරියව්වේ පවතින කන යාට හම්බෙන්නේ කොහෙන්ද? මනෝමය. කන සිහි වෙනකොටම දන්නවා මේක මනෝමය තමන්ගේම සිතේ සිතුවිල්ලක් කියලා දන්නවා. ඒක තියෙන කනට ගැට ගහ ගන්නෑ. එතකොට තමයි යාට ඒක ගෙවා ගන්න පුළුවන්. කන නිරුද්ධ කරන්න පුළුවන් ඒ නිසා යාට. දැන් අපිට කනෙන් මිදෙන්න බෑනේ මැරෙනකම් බලනකොට කනේ අනිත්‍ය බලන්න වෙලා තියෙන අපිට මරණයෙන් පස්සේනේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහන්නේ ඇහි අනිත්‍ය දකින්නේ. ඈ කනේ නාසයේ දිවේ ශරීරය අනිත්‍ය දකින්න කියනවා. නමුත් අද අපි දන්න විදිහට ඉඳගෙන හිටගෙන ඇවිදින හතර ඉරියව්වෙන් පවතින ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙද්දි අනිත්‍ය ගැන හිතන්න විතරයි පුළුවන් දකින්න බෑ. අනිත්‍ය දකින්න නම් දකින්න වෙන්නේ මරණ මරණාසන්න මොකද එතකොට පේන්නේ නැහැ දැන් අද අපි දන්න විදිහට. නමුත් කන එක්ක තියෙන කෙලෙසේ වෙනම හඳුනාගත්තාම කනේ සැබෑ ස්වභාවය හොඳට හඳුනාගත්තා ඉබේම අනිත්‍ය පේන්නේ කනේ. ඇයි? සද්දය ඇහෙනකොටම කන ඉපදුනා සද්දය නැතිනම් දැන් කන නැහැ කියලා පේනවනේ. මේ කනයි කියලා තේරෙන දෙක මේක මනසයි කියන එක තේරෙනවනේ නැද්ද? තේරෙනවා. හරියටම ආයතනීය අනිත්‍ය දකින්න එතකොට අපි. ඔය ඇහැටත් එහෙමයි නාසයටත් එහෙමයි දිවටත් එහෙමයි ඊට පස්සේ දැන් ඔක්කොම ටික අපි කයයි කයයි කයයි කයයි කයයි කියලා අනිත්‍යව ටික අයින් කෙරුවා. නේද? ඇහැ කන නාසය දිව ඔක්කොම ටික කයට දාලා ඒව ටික අයින් කෙරුවා. දැන් ඊට පස්සේ කය කියන එක බලන්න. ඊට පස්සේ කය කියන එක තියෙනවා නේද? උතන තමයි ටිකක් අපිට අමාරු. ඒ කියන්නේ බොහෝ කාලයක් අපි මේ රූප ආයතනේ උපාදාන වෙලා තියෙන්නේ. ඇහැට පෙනෙන රූප ආයතනය හඳුනගෙන කයින් අයින් වෙන්නේ. ඇහැට පෙනෙන රූප ආයතනය කියලා කියන්නේ මේ ඇහැට පේන්නේ බාහිර දෙයක් වර්ණ සටහනක් රූපයක්. ආධ්‍යාත්මික කය පේන්න විදියක් නැහැ. මොකද කය කියන්නේ ආධ්‍යාත්මිකයි රූපය කියන්නේ බාහිරයි. තේරෙනවද? එතකොට ඒකයි මට මේ පේන සටහනම මේ පේන සටහන මගේ කය නම් මේ පේන හැඩේ මේ පේන සටහන මගේ කය නම් මගේ කය තියෙනවා වීඩියෝ පටියක් තියෙනවා. මගේ කයේ කය තියෙනවා පත්තර එකක් වෙනවා. වෙනවද නැද්ද? එහෙම වුණොත් මට ඒ කයනු දුක් විඳින්න බෑ. ඇයි ඒ කයනේ මගේ? ඒක ඒ මේ බලනකොට මේක මගේ කය නම් මේ පේන හැඩේටම මේ කයම පේනවද නැද්ද ෆොටෝ එකේ ඒද මගේ කයද ස්පර්ශෙන් සම මම කියන්නේ මේ කය කියන එක හඳුනා ගන්න. එතකොට ඒකෙන් අපිට පේනවා ඒත් රූපේ නම් මේත් රූපේ නේද? ඒතර කෝ කය? කය කියන එක ගැටෙන ස්පර්ශයෙන් දත යුතුයි. කය කොයි වෙලාවක හරි කය දත යුතු ස්පර්ශයෙන්. එතකොට සැප හෝ දුක ඇවිල්ලා ඇති. මිහිරි අමිහිරි වේදනාවක් එනකොට දකින්න කය ඉපදිලා කියලා. ගැටෙන දෙයට අහු වෙන දෙයින් දකින්න කාය විඥානය. ඉස්සෙල්ලා අනුමායට ඔය වගේ මට්ටම් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ දර්ශනය ටිකක් ගැඹුරු දැනකට යන්න ඕනේ අපි දැනගෙන තියෙන්න ඕනේ ඊට පස්සේ හිත සමාධි කරන්නේ ඔන්න ඔය ටික දැන් අපි දැක්කා තව එක පරයයකින් ගත්තොත් ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන හයම පෙර නොතිබීම හටගෙන අවස්ථාවට නැති වෙන සිද්ධියක් කියලා අපි දැක්කා නේද නමුත් අපිට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තියෙනවා වගේ තේරෙන්නේ අපිට තේරෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාන ඇවිදින හතර ඉරියව්වෙම පරිහරණය කරන ඇහැ කන දිවනාසය ශරීරයක් තියෙනවා වගේ තේරෙන්නේ. නමුත් දහමෙන් ඔප්පු කළා පෙන්වුවා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන මේවා අනිත්‍යයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. දැන් අපි මෙතන ඉඳලා එතෙන්ට යන්න ඕනේ. හතර ඉරියව්වෙම පවතින ඇහැ කන දිවනාසය ශරීරයක් තියෙනවා කියන මට්ටමේ ඉඳලා ඒකම කළා ඇහැ කියන එක අවස්ථාවට ඇති වෙලා නැති වෙනව නේද? කන අවස්ථාවට ඇතිවලා නැති වෙනව නේද කියන තැන දකින්නම දැනට යන්න ඕන. එදාට ඒක මගේ ජීවිතය වෙනවා මේ හතර ඉරියව්වෙම තියෙන කයෙන් අතහැරෙනවා. එදාට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නවා කියන හතර ඉරියව්වක් මට නැහැ. ඇයි දැන් මේ මේ වගේ තැනකින් පැනෙවි හැකි ඉරියව්ව? නේද? අර මනෝමය අතහැරනකොට මේ ටික අතහැරෙනවා. දැන් සම්පූර්ණ සැප දුක් කියන එක මුළු ජීවිතේම ඉක්ෂණිකව ධර්මතාවයක විතර ආණ්ඩන්න වැළපෙන්න දේවල් එහෙම නැහැ මොකොත් ඔන්න ඔය තැන දැනගෙන දැන් එතෙන්ට යන්න මෙතන ඉඳලා එතෙන්ට හතර ඉරියව්වෙන් පවතින කය කියලා පෙනෙන මට්ටමේ ඉඳලා එක්ෂණිකව ඉපද නිරුද්ධ වෙන තැන දක්වා යන්න තියෙන්නේ මෙතන ඉඳලා එතෙන්ට ඔන්න දැන් මේ ඉලක්කය එක එක පැතිරෙන කතා කරා මම උදේ කතා කරුවෙත් ඔතෙන්ටම වෙන නමකින් දැන් මේද කතා කරනවා එතෙන්ටම වෙන නමකින්. දැන් තව පැත්තකින් කිව්වොත් ආයතනයේ අනිත්‍ය දකින්නයි තියෙන්නේ. ඔයගලන්ට. අද අනිත්‍ය නොපෙනෙන මට්ටමේ ඉඳලා අනිත්‍ය දකින්න තැනට යන්න තියෙන්නේ. දැන් ওই හිත හිතා ඉන්න සිද්ධියක් නෙවෙයි ඈ අනිත්‍ය දකින්න කියනකොට ওই වගේ දෙයක් ගැන මේ කියන්නේ. ඇහැ රූප කන දිවනාසය ශරීරයේ අනිත්‍ය දකින්න තියෙන්නේ ඔයගලන්ට. දැන් අනිත්‍ය නොපෙනෙන මට්ටමේ ඉඳලා. දැන් ඕගොල්ලන්ට තියෙනවා මොකද්ද? අනිත්‍ය පේන්නේ නැත්තේයි නීවරණ ධර්ම නිසා. හිත සමාධි කරන්න ඕන. හිත සමාධි වෙන්නේ නැහැ කය වචනේ අසංගම නිසා හිත සිල් ගන්න ඕන. සිල් සමාදන් වෙලා හිත සමාධි කරනවා මොකටද? එහි අනිත්‍ය දකින්න. ඉතින් තව පැත්තකින්නේ. එහි අනිත්‍ය දැක්කහම එහි කලකිරලා නොයෙල්ල මිදෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදු දුක් දුම්නසුලිය මිදෙනවා. මේ ඔක්කොම දුකෙන් මිදෙනවා. දැන් ওই වගේ තැනකට ඇහැ කියන එක දැක්කහම මෙච්චර කල් දුක් විඳ ඇහෙන් මිදෙන්නේ නැද්ද ඔයගොල්ලෝ? මෙච්චර කල් දුක් විඳ පරිසරෙම මිදෙන්නේ නැද්ද? කෑග ගහ විලාප දී අඳුන මට්ටමේ මිදෙන්නේ නැද්ද? මිදෙන. තමන් කියලා තමන්ටවත් හිතා ගන්න පුළුවන් පරිසරයක් නොලැබෙනකොට ධර්මතාවයක් විතර ජීවිතේ. නිවුණා සිසිල්ුණා කියලා කියන්නේ නිවන කියන්නේ ඒක. ඔගොල්ලෝ මනෝමය ලෝකයක් මවා ගන්න එපා. අත් ජීවිතයෙන් දකින්න පුළුවන් නුවණ තියෙන කෙනෙකුට එන්න පුළුවන් තැන. මේ සිද්ධිය ඇත්ත දැකලා හිත වඩන්න. වුණාට අපි භාවනා කරනකොට අපිට කියනවා මනෝමය රූපයක් එනවනේ. ඒ මනෝමය රූපය ගන්න ධර්ම රූපයක් විදියට ඇති වෙලා නැති වෙන විදියට සිත ඒක කොයි එකනිත්‍ය කියලා එකට ගන්න එක. ඇහැ නෙවෙන්නේ දකින්නේ නැලින්නකට දෙන්නේ නෙවෙන්නේ. එතකොට ධර්ම ආරම්මන. ධම්ම රූපයක් හැටියට හම්බ වෙනවා. අපි අනිත්‍ය කියලා අත්හරින්නේ කොයි විදිහටද? අපි අත්හරින්න දැන් ඇහැ නෙවෙන්නේ. දැන් ඇහැ ඇහැ කියලා අපිට සිහි වෙනකොට මේ මනෝ ස්පර්ශ නිසා හටගත් එක මනෝ ස්පර්ශ නැති වෙනව නැති වෙනවා කියලා දකින්න. එතකොට මේවා අතර මෙහෙ බලනකොට මෙහෙ ගෙවෙන්නේ. දැන් මෙහෙම ඉන්නකොට හොඳට මේ ඇහැ කියලාම හිතෙන්නේ. නමුත් හොඳට තේරෙනවා මේ හිතටයි දැනෙන්නේ මේ මනෝ ස්පර්ශ නිසානේ. මනෝ ස්පර්ශ නැති වෙනකොට ඒක නැති වෙනව නේද කියලා බලලා අනිත්‍ය බලන්න. එතන. ඒ බලනකොට මෙහෙ ගෙවෙනවා. ටික ටික ටික ටික. එහෙනම් 9යි 20යි මට කිව්ව තුනට මේ මාඩුවක් දෙන්න කියලා. අධ්‍යාත්මික රූපය කියලා කියනවා. අධ්‍යාත්මික ඇතුළත Tamanට හිතටම සිහි වෙන එක. Taman තුලමයි කියලා බලන්න මේ බහැර කියන එකට ඇඳක් නැතුව. එහෙනම් ටිකක් ගිහිල්ලා විවේකයෙන් එහෙම ඉඳලා ආපහු ඔය හතර ඉරියව්වේ තියෙන අතපය පොඩ්ඩක් හදාගෙන ඉන්න.